ඉතින් අදත් ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙන බව සඳහන් කළා. ඉතින් මම ආරාධනා කරනවා මුලින්ම නිකිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. ස්වාමින් වහන්ස අවුරුදු කීපයක සිටම සක්මන් භාවනාව කරමි. මුලින් දෙපා වලට සිහිය පිහිටුවමින් භාවනාව වැඩුවෙමි. එහි සිහිය පිහිටවා ගන්න එක දිගටම අමාරු වුණත් වීරයෙන් ඒ කරන්න උත්සාහ වුනිමි. සක්මනේදී ඇස කන යන ඉන්ද්‍රයන් දෙකට එන බාහිර අරමුණු වලට වහා සිත දුවන ගතියක් තිබුණෙමි. වීරයෙන් සිහිය දෙපා වලට ගත්ෙමි. දැන් මේ කය ක්‍රියා කරන්නේ සිතට එන සිතිවිලි වලට අනුව බව දකිමි. ඒ බව ගැන නිතර සිහියෙන් සිටියමි. දැන් මේ සිතවිලි දැනගනිමින් ඒ සිතවිලි වලින් ඒ මොහොතේම නිරුද්ධ වන බව දකිමි. එවිට අතීතයට හෝ අනාගතයට නොගොස් මේ මොහොතේ මේ දකින අහන දැනෙන දේවල් ඒ මොහොතේම නැති වෙන බව දකිමි. යම් අවස්ථාවක් වලදී ඒ සියල්ලම නොදැනී යන බව දකිමි. එහෙත් එය බොහෝ වේලාවක් නොපවතී. මින් ඉදිරියට මා මේ භාවනාව කරගෙන යන්නේ කෙසේද කියා මට අනුකම්පාවෙන් පහදා දෙනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මේ භාවනාවන් සඳහා මා මුල් වරටයි සහභාගී වුණේ. ඔව් ඔක් තව ඉතින් ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ හොඳට අපි සක්මන් භාවනාවේ යෙදෙනකොට බලන්න හිත නිස්කලංක වෙනවා නම් හිත අතීතේනුයි අනාගතේනුයි මගහැරිලා අතීතේ අනාගතේ අතහැරිලා අපේ දැන් වර්තමානෙට හිත එනවා. වර්තමානට හිත ආවහම තමයි හොඳට ඔය වැටහීමක්, ඍජු වැටහීමක්, ප්‍රත්‍යක්ෂ වැටහීමක් එන්න පටන් ගන්නෙ. ඒකට ඉතින් අපේ අපි තමයි අනුග්‍රහ කරන්න ඕනේ. නැතු මේක මේ අපිට බලෙන් ගන්න බෑ. අපිට තියෙන්නේ කාන්තේ වමනා කරන පරිසරය සකස් කරලා දෙන්නයි තියෙන්නේ. ඉතින් අපේ යුතුයකම වෙන්නේ ඔන්න අතීත මොන හරි දේවල් වෙනවා නම් ඒක අත්හැරලා දාන හිමීට. අනාගත දේවල්ුත් වෙනවා නම් ඒකත් අත්හැරලා දානවා. හිමීට මේ වර්තමානයේ දැනෙන දේකුත් එක්ක ඉන්නවා. ඉන්නකොට ඉතින් මුලදී අර මම ඊයේත් මතක් කළා වගේ ආරම්භක අවස්ථාවේදී හැකිතාක් මේ දැනෙන දේ සම්බන්ධයෙන් යම් විස්තර බැලීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ විස්තර බලන්න කලින් ඉතින් අර වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා යම් ක්‍රමයක් හරහා යම් මෙනෙහි කිරීමක් හරහා අපි ඉස්සෙල්ලා හිත වර්තමානයේ හොඳට පවත්වන්න තවත් පුරුදු කරනවා. ඊටත් පස්සේ තමයි ඔය අපිට මේ දැනෙන දේවල් හොඳින් දැනුවත් වෙමින් කරගෙන යන්නේ. එහෙම කරගෙන යද්දී අපිට ඒවට අත් වෙන ඉරණම ටික ටික තේරෙන්න ගන්නවා. ඒක තමයි දැන් ඔය මේ ප්‍රකාශනයේ තියෙන්නේ. දැන් මේවා මේ ඇතිලා නැතිලා යන හැටි. ඊළඟට මේවා මගේ පාලනයෙන් තොර බව. හරියට මට කැමති වුණත් මේවා මට ඕමනා කාලයක් පවත්වන්න බැරි බව. ඉතින් අනිත් එක මේවා තියෙනකොට හිතට ටිකක් බරක් තියෙනවා. ඊළඟට යම් කිසි පෙළන ගතියක් තියෙනවා, දෙවිලි ගතියක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට අර මේ අරමුණුත් එක්ක හිත ගත කරනකොට මේවෙන් හිතට තියෙන පෙළීම ඒ වගේම මේ අරමුණු වල තියෙන වෙනස් වෙන ස්වභාවය ටික ටික අර මධ්‍යස්ත සැහැල්ලු හිතට වැටෙන්න ගන්නවා. ඕක තව තව ඉතින් වර්ධනය වෙන්නයි තියෙන්නේ. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඕක තව දිගට කරගෙන යන්න. එතකොට මේ එන දැනුම නැත්නම් ඒ එන අවබෝධය තව තව ශක්තිමත් වෙන එකයි වෙන්නේ. අපි තව බහුලීකృత කරන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. ආනාපාන සති භාවනාව වැඩුවෙමි. ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළෙමි. එය දිග හුස්ම රැල්ලක්ද කෙටි හුස්ම රැල්ලක්ද අවධානයෙන් සිටියෙමි. මුළු හුස්ම රැල්ල දෙසම අවධානයෙන් සිටියෙමි. අරමුණෙන් අරමුණේම සිත පිහිටියේය. දිගටම එසේ සිටින විට හුස්ම රැල්ලේ අනිත්‍ය බව පංච උපාදාන ස්කන්ධය ආදී වශයෙන් විමසුමට ලක්විය. ප්‍රශ්නය 1 සමාධිය යනු මෙයද? 2 අනිත්‍ය බව ආදී විමසා බලන විට හුස්ම රැල්ල නොදැනීම යයි. එය වැරැද්දක්ද? පහදා දෙනු මැනවි. ඔව් අපි දැම්ම මේ ඒ කියන්නේ ඕවා දාන්න යන්න එපා. පොඩ්ඩක් ඉවසගෙන යන්නයි තියෙන්නේ. මේ ඒ කියන්නේ දැම්ම ලොකු කෑලි දාන්න ගියාම වැඩේ අවුල් වෙනවා. පොඩ්ඩක් තව ඉස්සලා යන්නයි තියෙන්නේ. ඉන්න පොඩ්ඩක් බලන්න තව හුස්ම ඇල්ලක් පෙරුණා නම් මට ඊළඟ එක අල්ලගන්න බැරිද? ඊට තව ඊළඟත් එකත් අල්ලගන්නත් බැරිද? ඊළඟට ඔහොම යනකොට ඔන්න මුළු හුස්ම රැල්ලම අහුවෙනවා. ඊට අපි ඔන්න මුලින් තාම සියුම පටන් ගන්නවා මැද හරියත් ඔන්න හොඳට තේරෙනවා ඊළඟට අග හරියත් හොඳට තේරෙනවා. ආයි මේ අතරෙත් නිකන් පොඩි හිටසක් වගේත් ඔන්න තේරෙනවා. ඊළඟට ඔන්න ප්‍රශ්වාසයත් හිමීට පටන් ගන්නවා. ඊළඟට මැද හරියත් හොඳට තේරෙන ගන්නවා අග හරියත් හොඳට තේරෙන ගන්නවා. ඔන්න ප්‍රශ්වාසයයි ආශ්වාසයයි අතරත් පුංචි හිඩසක් වගේත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම විස්තර ටික දැනුවත් දැනගන්න උත්සාහත් වෙන්න. මොකද අපි මේවා ටික ටික يعني මේක ප්‍රගුණ කරමින් යන තරමට තමයි වටින්නේ. අපිට අර ඈත තියෙන දැනුමක් එකපාරට මේක ගන්න අපේ හිතේ ඉතින් ලොකු සතුටක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු මේ ඒකට ලොකු ඇල්මක් තියෙනවා. නමුත් මේ මේ දේවල් අපේ හිතෙත් බොහොම ස්වාභාවිකවම වැඩෙන්න ඕනේ. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මෙන්න මෙහෙම කරනකොට මෙන්න මෙහෙම දේවල් වෙනවා කියලා. ඉතින් ඒක උන්වහන්සේගෙන් අහලා උන්වහන්සේව විශ්වාස කරලා අපිත් කරගෙන යනවා. ඒ කරගෙන යද්දී අපේ හිතෙත් බොහොම ස්වාභාවිකවම මේ දේවල් මතුවෙන්න ඕනේ. මේ මතුවෙන්න අපිට මේ මතුවෙන්න නම් ඇතරම නැත්නම් ඒ ඒවා මතුවෙන්නේ අපිට ඕමනා වෙලාවට නෙමෙයි. වෙනත් වචන වලින් කියනනම් අපිට කිසි ඕමනාවක් නැති වෙලාවට තමයි වතු වෙන්නේ. එහෙනම් අපිට තියෙන්නේ බොහොම හොඳට කලිනුත් වගේ හොඳට පරිසරය සකස් කරගෙන මේ වැඩේ වැඩේ කරන එක විතරයි අපිට තියෙන්නේ. ප්‍රතිඵල ගැන අපේක්ෂාවක් නැති තරමට ප්‍රතිඵල ලැබෙනවා. ඒකයි ඉතින් මේකේ තියෙන පුදුම මේ ධර්මයේ තියෙන පුදුම මේ ආශ්චර්ය තමයි ඒක අපි වැඩි බලාපොරොත්තු නැත්තම් අපි ලොකු ග්‍රහණයකින් අරකට ඕනේ මේකත් ඕනේ කියලා ඉල්ලගෙන යන්නේ නැත්තම් අපි නිකන් බොහොම සැහැල්ලුවෙන් බොහොම නිහතමානීව මේ කළ යුතු දේ කරගෙන යනවා නම් ඒ උවමනා ගුණධර්ම ටික අපේ හිතේ දියුණු වෙනවා. අපි අර මේක පොඩ්ඩක් තේරෙන ගත්ත ගමන් අපි අර හුඟක් අහලා තියෙන දේවල් මේකට කිට්ටු කරගන්න ගියාම පැටලෙනවා. එතකොට අර අපි වැඩිගෙන ගිය බොහොම සරලව මේ අපේ හිතේ ප්‍රගුණ වේගෙන ගිය ඒ ධර්ම සම්පූර්ණ වැළලීලා යනවා. නැත්නම් එන හිටලා යනවා. නැත්නම් හිරිහැරයටපත් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් බලන්න අහපු දේවල් නෙමෙයි දැන් මෙතෙන්දී වැදගත් වෙන්නේ. මේ හොඳට එන ප්‍රත්‍යක්ෂ වැටහීමත් එක්ක, රක්ෂත් ප්‍රත්‍යක්ෂ දැනීමත් එක්ක ඇතුළත යම් දහමක් දියුණු වෙනවා. ඒකට අපිට ඉඩ හරින්නයි තියෙන්නේ. ඉතින් මම හිතනවා එතන තමයි පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ. දැන් වැඩේ ටිකක් අහු වෙලා තියෙනවා. මොකද කරන ක්‍රමය දැන් තේරලා තියෙනවා. ඒ කරන ක්‍රමය තවදුරටත් ඉස්සරහට යන්න දැම්ම ඒ කියන්නේ මොන මොන පැත්තකට මේක ආයුතුද කියලා දැම්ම හිතන්න යන්න එපා. සතිය හොඳට දියුණු වෙනකොට මේකේ එකඟභාවය දියුණු වෙනකොට අවශ්‍ය විදිහට මේකේ කාරණේ සිද්ධ වෙයි. ඊළඟට මෙතෙන්දී මේකද සමාධිය කියලා ප්‍රශ්න කරනවා. දැම්ම ඕවට උත්තර දෙන්න ගියොත් පොඩක් ඉතින් පැටලෙන්න පුළුවන්. ඒක තව ටිකක් කොහොම කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ සක්මන් භාවනාව පටන් ගැනීමේදී සිටගෙන සිටින විට සිටීම යන සිතුවිල්ලෙන් පටන් ගනිමි. දකුණු පාය ඔසවා තැබීමේදී දකුණ ඔසවමි, ගෙන යමි, තබමි. වම ඔසවමි, ගෙන යමි, තබමි යන සිතුවිල්ලෙන් සක්මන පුරුදු වී ඇත. වැලි පොළවේදී වැලි පායට දැනෙන ස්වභාවයද උණුසුම් තැන්දී ඒ බවද උස් පහත් තැන්දී ඒ බවද දැනගනිමි. ඉත ඕනකමින් සිතිවිලි වලින් මේ පුහුණු කර ගතිමි. ලනුපැදුරේ ස්වභාවයේ වෙනසද දැනේ. සිත අරමුණු කරා යෑම, දැකීම, ඇසීම දේ ආවාට ඒවා සිතිවිලි වලින් ඈත් කර ගනිමි. ගමනක් යන විටදීද දකුණ තබමි වම තබමි යන සිතුවිල්ලෙන් දෙපයින් ගමන් කරන්න පුරුදු වෙමි. මෙය භාවනාවක් හැටියට පිළිපදෙමි. නවරදාම සතියෙන් යන්න පුහුණු කර ගතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පුරුදු වී සිටියේ බුදුගුණ මෛත්‍රී පිළිකුල මරණය වැනි භාවනාය. නමුත් මෙම සෙනසුනේදී පර්යංක භාවනාව පටන් ගතිමි. අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේගේ අනුදැනුමෙන් ලබාගත් සතිය පිළිබඳව පර්යංකයේදී තමා සිටින ඉරියව්වට පළමුවෙන් මෙනෙහි කළමි. පර්යංකයේ සිටින විටදී තමන් ඉඳගෙන සිටීම සතියෙන් සිටිමි. පැයක කාලයක් පමණ සිටින විට සිත සිතවිලි අරමුණු කරා යන ස්වභාවයක් යන අවස්ථා තිබේ. නමුත් සිත ශනිකව ආපසු අරමුණට ගත හැක. වේදනාව නැත. නිින්ද නොයමි. ආස්වාස ප්‍රස්වාස දැනේ. සමහර වෙලාවෙදී හුස්ම වැදීම උගුර ආශ්‍රිතව දැනේ. නමුත් ආනාපාන සතියට වඩා ඉරියව්ව මෙනෙහි කළ විට ශරීරයට ඊතා සැහැල්ලුය. ආලෝකය දැනේ. පැයකින් පසු දෙපා වලට සුළු වේදනා දැනේ. එපමණයි දන්නේ. මේවා හරිද වැරදිද නොදැනෙමි. වරදක් ඇතොත් කියා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමැද කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට දින. අහතරම මේක ඉතින් මයෙන් අහන්න දෙයක් නැහැ දැනලා තියෙන ටික හොඳටම හොඳයි. ඒ කියන්නේ ඉතින් දැනෙන දේ කොයි දේත් වළංගුයි. අපිට මේ සතියට වළංගු නොවන කිසිම අත්දැකීමක් නැහැ. ඒ කියන්නේ සතිමත් භාවයට බොහොම ප්‍රිය උපදවන දේවලුත් වළංගුයි අප්‍රිය අමනාප දේවලුත් වළංගුයි අපිට තියෙන්නේ අර මේ ඒ සතිමත් බවට අපි මෙන්න මේ ටික විතරයි මට දැනෙන්න ඕනේ මෙන්න මේ ටික දැනෙන්න එපා කියලා වර්ග කිරීමක් නැහැ අපේ තියෙන එක්තරාන්දකම විවෘත භාවයක් බොහොම සතිමත්ව විවෘතව ඉන්නවා එන කොයි දෙයක් දිහා අපි දැනුවත් වෙනවා ඒ මේ ඒ දැනුවත් භාවය හරි විවෘතයි ඉතින් එතෙන්ට යනකොට අපිට ඇත්තටම ලොකු ප්‍රශ්න කිරීමක් අවශ්‍ය නැහැ. අපිට ඒ වෙලාවේ තේරුනේ මොකද්ද අපි මේ දේ සම්බන්ධයෙන් දැනුවත් වුණා. ඊළඟට සක්මන් භාවනාව ගැන කියලා තියෙන දේ වටිනවා. අපි ඒකාතකින් අර පොඩ්ඩක් මේකට කැප අවශ්‍යයි අපේ සතිය දියුණු කරන්න. නැත්නම් අපේ හිත අර පුරුදු පාරවල් වල ඔහේ ඇදගෙන යනවා. අපි එක්කෝ අතීතය ගැන හිත හිතා ඉන්නවා අනාගතය ගැන හිත හිතා ඉන්නවා අපේ කය ඇවිදිනවා. ඉතින් ඒක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. කය ඇවිද්දට හිත ඒ කය තියෙන ඉරියව්වේ පවතින්නේ නැහැ. ඒ නිසා දැන් අපි පොඩ්ඩක් උත්සාහවත් වෙලා මුලදී අර මෙනෙහි කිරීමක් සහිතව ඔන්න වර්තමානයට ගන්නවා. ඉතින් දැන් මේ සේනාසනේ දැන් මේ දවස් 10දී බලන්න ඕක තව පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න බලන්න දැන් මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම මේ මෙනෙහි කිරීමක් සහිතවම අපි තුමු සාර්ථකව කරගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට වමෝසෝනවා වම තබනවා ඊළඟට දකුණ ඔසවනවා දකුණ තබනවා ඒ දැන් කරගෙන යනවා. මට වම දකුණ කියන කෑල්ලත් හලලා නිකන් ඔසවනවා තබනවා. ඔසවනවා තබනවා කියන එකට අඩු කරලා බලනවා. ඊළඟට ඕන්නම් 1යි 2යි කියලාත් අඩු කරලා බලන්න. ඊළඟ එන අර විතර්කය අපි මේ පාවිච්චි කරමු මිනි කරපු මිනිහි කිරීම ටිකක් කෙටි කරලා බලන්න. Tamanට පුළුවන් ඒ කෙටි මෙනෙහි කිරීමත් එක්ක දැන් මේ කටයුත්ත කරගෙන යන්න. අපිට මේකත් සාර්ථකයි කියලා ඒකත් සාර්ථක නම් මෙනෙහි කිරීම නතර කරලා බලන්න මේ දැන් මේ පාදයේ ස්පර්ශ වෙනකොට මේක වමද දකුණද කියන එකේ වැදගත්කමක් නැහැ. දැන් තේරෙන්නේ මේ පාදයේ ස්පර්ශ වෙද්දි දැනෙන දේවල් ටික. ඒක පොළවේ රළු ගතියක් වෙන්න පුළුවන් නැත්නම් උණුසුම් ගතිය, සිසිල් ගතියක් වෙන්න පුළුවන්. ඒ ටිකත් එක්ක මට දැන් නිස්කලංකව මේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලන්න තවත් හිතට විවේකයක් දෙනවා. හිතේ තියෙන ශක්තිය මේ වැඩේට හොඳට ඒකරාශී කරලා දෙනවා. මම අර මෙනෙහි කිරීම පවා දැන් කරන්නේ නැහැ කියලා බලන්න පොඩ්ඩක් උත්සාහ කළා. දැන් මම මේ පියවර කීපයක් කිව්වේ. කියන්නේ ඊළඟට කරන්න පුළුවන් කටයුතු කීපයක් කිව්වේ. මේ ටික කළා බලන්න. ටික ටික ඒ ඒ මට්ටම් වලට එතකොට අපිට හිත ගන්න අවස්ථාව තියෙනවා. හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පියවර තබද්දී පතුල පොළවේ වදින විට ඒ පිළිබඳ මනා දැනීමක් ඇත. පොළවේ ඇති වෙනස්කම් වරහන් ඇති සිසිල් රළු පතුලට දැනෙන විට සිහියෙන් දැනගනිමි. පියවර 20ක් 25ක් පමණ සිත විසිරෙන්නේ නැතුව තබාගත හැක. ඉන්පසු තප්පර 15ක් පමණ කිසිදු සිතවිල්ලක් නැත. හිස් බවක් ඇත. එහෙත් ඉන් අනතුරුව වේගවත් සිතවිලි විවිධ අරමුණු ඔස්සේ ඇතිවේ. නැවතත් පෙර පරිදිම කරමි. මෙහිදී මා කුමක් කළ යුතුද? පරයන්ක බලන්න. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගේද කියලා? පොඩ්ඩක් මේ චුට්ටක් එනවා මෙතෙන්ට. හොඳයි පෙරවන් සඳ. දැන් කොච්චර කාලයකට ඉඳන් භාවනා කරනවද? සක්මන් භාවනාවේ ඉඳලා නැහැ. ඉඳලා නැහැ. ඔව් දැන් ඒ කියන්නේ මේ ඉඳගෙන කරන භාවනාව අවුරුදු කීපයක් කරනවද? අවුරුදු කීපයක් කරනවා. කරනවා. කියන්නේ හැමදාම වගේ කරනවද? නැහැ. හැමදාම කෙරෙන්නෙත් නැහැ. හොඳයි. දැන් ඒතර සක්මන් භාවනාවේදී ඒ කියන්නේ තමයි හොඳට හිත එකඟව තියාගෙන යන්න පුළුවන් වුණා. එහෙම තියාගෙන යනකොට අතරමඟදී නිකන් මේ කියන්නේ වම දකුණ කියලා මොකක් හරි මෙනෙහි කිරීමක් එක්කද කරගෙන ගියේ? පාදයේ දැනෙන ඔළුවේ තියෙනකොට දැනෙන. දැනෙනවා. ඊට පස්සේ හිත ඒ දැනීමත් එක්ක ඉඳද්දි පිට යන්නේ එහෙම නැද්ද? නැහැ. පිට යන්නේ නැහැ. හොඳට දැනීමත් එක්ක ඉන්න පුළුවන්. ඊළඟට දැන් එතකොට ඒ දැනීමට මොකද වෙන්නේ? දැනීම ටික ටික පියවර 25ක් 30ක් විතර යනකොට නැතුව යනවා. නැතුව යනවා. ඔව්. ඊට පස්සේ සිතුවිලි මොකුත් නැහැ වගේ. සිතුවිලිත් නැහැ වගේ. හරි. මේ දසිතුවිලිත් නැත්තම් දැනීමක් නැත්තම් ඊළඟ කොහෙද අරමුණු කලේ? එහෙම අර නිකන් මේ හිතා ගන්න බෑ. ඔව්. සිත කියන්නේ සහැල්ලෙන් ඔහෙ ගියා. හරි. ඊට පස්සේ වේගෙන් අරමුණක් හිතා ගන්නත් බෑ දන්න නොදන්න ගොඩක් අරමුණ එනවා හිතට. එන්න ගත්තා. ඒකින් හරි. ඒ ඒ ඒ වෙලාවට මුකුත් ඒ ඒ එන අරමුණු ගැන හිතන්න යන්න එපා. මේක නිකන් හිතන්න දැන් අපිට නිකන් හොඳට පැහැදිලි වුණාට පස්සේ යට තියෙන මණ්ඩි ටිකක් හොස් ගාලා එනවා උඩට. ඒ වගේ දෙයක් ඔතන වෙන්නේ. ඒ වෙලාවට මෙතන එන ප්‍රමාණය වැඩි. එතන සිතුවිලි එන ප්‍රමාණය වැඩි. ඒ ටිකට හැම්ම අතහැරලා දාන්න. මේක ඕන්නම් තින් මගේ නෙමෙයි, මෙයාගේ ආත්මය නෙමෙයි කියලා හරි නැත්නම් නිකන් ඔහේ අතහැරලා දාන්න. ඒවා මොනවාද කියලාවත් බලන්න අවශ්‍ය නැහැ. අර ඒ ටික ටික ටික කොහොම අයින් වුණා නම්, අස් වුණා නම් තව හිතට සහැල්ලුවක් දැනෙනවා. මෙහෙම අර හිත හොඳට මේ ඒ තැම්පත් වුණ අවස්ථාවේදී ඔය වගේ අර හිතේ තැම්පත් වෙලා තියෙන යට අඩියේ තැම්පත් වෙලා තියෙන අර කුණු ගොඩක් මතුවෙනවා වගේ ඔය වගේ එන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ නිකන් ඔහේ යන්න අතරින්න විතරයි තියෙන්නේ. එහෙමයි. මේ දැන් ඉඳගෙන කරද්දි මොකද වෙන්නේ? ඒක කියලා දෙනවනේ. අචොත් කියන්නකෝ. පර්යංක භාවනාව. හුස්ම රැල්ල දෙස සිහියෙන් බැලීම බැලීමට නාසාග්‍රය වෙත සිත යොමු කරමි. ආස්වාස ප්‍රස්වාස වන හැටි දකිමි. මුල් දිනේ මුල් දිනේ ආස්වාස ප්‍රස්වාස 10ක් 15ක් පමණ හිස විස්තිරෙන්නේ නැතුව තබාගත හැකි වූ නමුත් අද දිනේදී හුස්ම රැලි දෙකක් තුනක් සිහියෙන් සිටින විට නොදැනීම වෙනත් අරමුණවලට සිත ඇදී යයි. එකිනෙකට කිසිදා සම්බන්ධයක් නැති සිතිවිලි තුල අතරමන් වේ. නැවත සිහිය උපදවා හුස්ම සිත යොමු කළ විට පෙර පරිදිම වේ. එවිට සිත හැකිලී යයි. භාවනාවට අකමැත්තක් සිත තුල ඇති වේ. ආසනෙන් නැගිට සක්මනට යෑමට සිත කියයි. මෙහිදී මා කුමක් කළ යුතුද? තව ටිකක් ඉවසන්නයි දෙන්නේ. සක්මන්ට යන්න එපා. හොඩ ඉඳගෙනම තව ඒ කියන්නේ දැන් ඒ කියන්නේ හුඟාක් සිත දැන් වෙන අරමුණු වලට යනවා ගතිය දැන් ඊයට වඩා අද අවුල් වෙලා වගේද තේරෙන්නේ. එහෙමයි සමහරව. ඔව්. ඒ කියන්නේ අවුල් වෙලා දැන් හුස්ම රැලි කීපයයි බලන්නේ ඊළඟට හැහෙන වෙලාවක් හිතුවිලි වලම යනවා. දැන් ආනාපානසති ගේන එක අසාර්ථකද එතකොට? ටිකක් වෙලා ගියාට පස්සේ ගන්න පුළුවන්. ගන්න පුළුවන්. එහෙම. පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. බැරිම නම් හැබැයි සක්මනට යන එකෙත් වරදක් නැහැ. ඒ කියන්නේ මෙතන මුලදී අපිට මේ ටිකක් අමාරුයි මේ පරයන්ක භාවනාවේම රැඳෙන්න. ටිකක් හැබැයි ඒකට වඩා අපිට සක්මනේ වෙලාවේ ප්‍රිය බවක් තියෙනවා නම් සක්මනේදී හිත එකඟ වෙන බවක් තියෙනවා නම් ඒකේ සක්මනට ගියාට වරදක් නැහැ. හැබැයි පොඩ්ඩක් උත්සාහ කළම බලන්න. උත්සාහ කළා. එමෙත් සමනේ අවසර මේ අවුරුදු කිහිපයකට කලින් ආනපන සතිය වැඩුවා. එතකොට මේ ඔය කලින් අන් විශ්සර කරපු වගේ මේ හුස්ම රැල්ල මේ දිගටම දැනිලා ඒ නැති වෙ යා මේ වගේ තේරෙන මට ඒක දැන් අලුතෙන් ආයි ගන්න ඕනේ. ඔව්. ඒක බලාපොරොත්තුවක් හිත ඇතුලේ තියෙන වගේ දෙයක් තමයි. ඒ ඒ ඒ කියන්නේ එතන අර එහෙම බලාපොරොත්තු සහිතව මම අනාතන හිටියා. එතනට මම දැන් යන්න ඕනා කියලා හිතන එකත් හිතට බරක්. එහෙනම් නිකන් අලුතෙන් වැඩෙන්න වැඩෙන්න දෙන්නයි තියෙන්නේ. නිකන් ආදුනික යෝගාවචරයෙක් වගේ නිකන් අලුතෙන් ආපෙක් කෙනෙක් වගේ. දැන් ඒ කියන්නේ දැන් යන්නේ අපි තුමු වෙන පාරක යන්න තියෙන්නේ. එතෙන් තමයි ආවි. දැන් අලි හිතන්නේ දැන් මේ අලුත් පාරක් විවෘත කරන්න යන්න. ඉතින් අරක දැන් වෙහිලා. මේ කලාවැදිලා තියෙන්නේ. දැන් මේ වෙන පාරකින් යන්නයි හදන්නේ. ඉතින් ඒකට නිකන් පෙළ ගැහෙන්නයි තියෙන්නේ. ඉතින් අපි ලොකු අතන ගැන ලොකු අපේක්ෂාවක් තියුණොත් ඒකම හිත විසිරෙන්න හේතු වෙනවා. මොකද නිකන් අසහනයක් නැති වෙන්නේ දැන් මේකට යන්න තැන තියෙනවා. ඒක ගිහිල්ලක් තියෙනවා. නමුත් යන්නේ නැහැ තාම. නිකන් නොයොසලිමත් ගතියක් නෙන්නේ. එතනම විසිරෙනවා. ඒක අත්හැරලා දාන්න. අත්හැරලා දාන්නේ ගියොත් හොඳයි නැත්නම් ඉතින් ඒත් හොඳයි කියලා යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සතිපට්ඨාන විපස්සනා භාවනාවේ යෙදෙමි. භාවනාව මම పూర్ව කෘත්‍යෙහි පටන්ම බොහෝ විට කම්පන චංචල ගති, දුවන ගති, තෙරපුම් හා තද ගති ආදිය ශරීරයේ පුරාම දැනෙන්න වෙයි. එම නිසා කෙලින්ම ඒවා නිරීක්ෂණය කිරීමෙහි යෙදෙමි. භාවනා නොකරන විවේකීව සිටින විටදීද සමහරක් විට මෙම කම්පන චංචල ගති දැනේ. භාවනාව කරගෙන යෑමේදී ඉදිරිපත් වන ප්‍රශ්න කීපයක් සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. 1. මෙම කම්පන චංචල දුවන ගති විටක එකවර කිහිපයක් දැනේ. එවිට කල යුත්තේ කුමක්ද? සෑම එකකටම එකවර අවධානය යොමු කළ නොහැකිය. වඩාත් ප්‍රබලව දැනෙන ස්වභාවය පළමුව බලමි. ඔව් ඒක තමයි කරන්න තියෙන්නේ. අපිට මෙහෙම කියන්නේ අපිටම කයේ වුණත් අපිට මේ සංවේදනා රාශියක් තියෙනවා. එතෙන්දී අපිට හිත දාන්න තියෙන්නේ වඩා ප්‍රබලව දැනෙන තැන තමයි. ඇත්තටම එතෙන්ට හිත යනවා. අපිට කරන්න තියෙන්නේ ඒකම තමයි. ඒ කියන්නේ හොඳට ප්‍රකට වෙන තැනට මේ අරමුණ ප්‍රකට වෙන අරමුණට හිත යොදන්න. කියලා එතන හොඳට දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඒකේ දෙක එක් ස්වභාවයකට අවධානය යොමුකොට අනෙකට යා යුත්තේ මුල් ස්වභාවයේ සංසිඳුණු පසුවද. තුන පොඩකින් ඕකේ තින් කොහොම අපිට පුළුවන් සංසිඳනකම් මේ අරමුණේ ඉන්න හැකියාව තියෙනවා නම් එතනත් ලාභ තියෙනවා. අ මම හිතන්නේ ඒ ක්‍රමේ වටිනවා. මොකද ඒ ඒ අරමු දැන් අපිට ඔතන අවශ්‍ය වෙන්නේ හොඳ අරමුණක් තේනවා දැනෙන අරමුණක් තේනවා ඒ අරමුණෙන් අපිට දැන් ඉගෙන ගන්න යමක් තේනවා එහෙම නැත්නම් දියුණු කරගන්න සතිය දියුණු කරගැනීම සඳහා උපක්‍රමයක් තේනවා ඉතින් අපි ඒ අරමුණේ හොඳට හිත යොදාගෙන ඒතන අපි දැන් මෙතන නම් කතා කරන්නේ කම්පන චංචල ස්වභාවයක් ඒ කම්පනයක් පාසා ඇති වෙලා නැති වෙලා යන ඒ බොහොම මේ ඉක්මනට ඉක්මනට ඇතිලා නැතිලා යන ඒ කම්පනයක් පාසා හොඳට දැනුවත්ව ඉන්නවා හොඳට දැනුවත්ව ඉන්නවා. ඒ දැනුවත්ව සිටීම හරහා අපිටම ඒක සමනය වෙලා යනවා. සමනය වෙලා ගියාට පස්සේ අපිටම කයේ වෙන තැනක ඔන්න දැන් සංවේද වෙන වෙන කම්පන ස්වභාවයක් දැනෙන්න ගන්නවා. එතනට දාන්න. ඊට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක දිහා බලන් ඉඳලා ඒකත් ඔන්න සමනයටපත් වෙනවා. ඊට පස්සේ ආයි වෙන තැනක දැනෙනවා. එතනට දාන්න. එහෙම තමයි යන්න තියෙන්නේ. පස්සේ අපිට මේ සමනය වුණාට පස්සේ වෙන තැනකට නොදා ඉන්න පුළුවන්. හැබැයි තව ටිකක් මේ මේවා එක්කම ඉන්න. 3 මෙම ස්වභාවයන් නිරීක්ෂණය කිරීමේදී එකිනෙකක් පඨවි ආපෝ තේජෝ ආදී ධාතු ස්වરૂපෙන් හඳුනාගත යුතුයද එසේම ඇති වී නැති වී යන ස්වභාවය වරහන් ඇතුළේ අනිත්‍යතාවය ඒ ඒ අවස්ථාවන්හිදී මෙනෙහි කළ යුතුයද නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි ඔතනට අර මේ අපිටම දැන් මෙහෙම දැන් අපේ හිතේ හිත හොඳට දැන් එකඟ වෙලා දැන් මේ කම්පන ස්වභාවයට කම්පන සභාවත් එක්ක හොඳට නිකන් ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් අපි දන්නේ මේ කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නැහැ. කම්පනය සිද්ධ වෙන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. දැන් වෙලාව කොහෙද කීයද කියලා දන්නෙත් නැහැ. අන්න ඒ තරමට යන්න පුළුවන් නම් එච්චරට වටිනවා. ඒ කියන්නේ දැන් මේ කම්පන ස්වභාවය මේ කයේ කොහෙද තියෙන්නේ කියලා දැන ගැනීමත් සම්මුති මට්ටමක්. ඊළඟට දැන් වේලාව කීයද කියලා දැනගන්න එකත් සම්මුති මට්ටමක්. ඊළඟට දැන් මම මේක කියන්නේ මේ මේක මේ පටවිද තේජෝද ආපෝද කියලා මේවා හිතනවා කියන එකත් ඒකත් සම්මුති මට්ටම. ඔය ඔක්කොම ටික අතහැරෙන්න ඕනේ. අතහැරිලා දැන් නිකන් මේ කම්පන සභාවක් තියෙනවා මේ කම්පන සභාවත් එක්ක අපේ හිත හරියට නිකන් හොඳට නිකන් ඒකාත්මීය වෙලා තියෙනවා. කම්පන ස්වභාවය හොඳට තේරෙනවා හිතත් ඒකත් එක්කම හොඳට ඒ එකක් පාසා හැම කම්පනයක් පාසා එකක්වත් මගේ හැරෙන්නේ නැති වෙන්න හොඳට දැනුවත් වෙලා ඉන්නවා. අන්න ඒ තරමට වටිනවා. එහෙනම් මෙතෙන්දී මේක මොන ධාතුවක්ද අරකද මේකද කියලා හිතන්න යාම බාධාවක්. හතර කම්පන චංචල ස්වභාවයන්ගෙන් තොරවන විටක සිත සති නිමිත්තෙහි පීඨවා ගැනීම කරමි. වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස නොදැනි. එය නිවැරදිදයි පහදා දෙන්න. පහ සිතට සිතුවිලි ගලා එමද වරින් වර සිදුවේ. ඒවා සිතුවිල්ලක් යනුවෙන් මෙනෙහි කර ඉවත් කරමි. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. හොඳයි. කමන්නේ මේ විදිහට ඒ දැන් තාම අපි මේ කයේ තියෙන දෙයක් එක්ක යන හින්දා අපි දැම්ම හිතට යන්න කලබල මේක ඉක්මන් වී යුතු නැහැ. එන්න සිතෙවිල්ල සිතෙවිල්ලක් කියලා බැහැර කරලා නැවතත් කයෙම මේ දැනෙන දෙයකට එන්න. ඒක කිසි වරදක් නැහැ. කියන්නේ මේක ක්‍රමානුකූලව වැඩෙනකොට අපිට සිතේ සිතුවිලි දිහාත් මධ්‍යස්තව බලන්න පුළුවන් ශක්තිය ගොඩ නැගෙනවා. එතෙක් අපි මේ කයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ. ඉතින් අර ඒක නොදැනුණාට පස්සේ සති නිමිත්තකට යනවා කියන එක කොතන අරමුණු කරනවාද කියන එක මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් හරි. ඊට පස්සේ කොහෙද දැන් මේක නොදැනී ගියා කම්පන ස්වභාවය නොදැනී ගියා. ඊට පස්සේ කොහෙද කොහෙද අරමුණ හිත තියන් ඉන්නේ? පෙරවන් සන්න. ස්වාමිනාංශ දැන් අර එක චංචල ස්වභාවයක් බලලා තවත් එකක් එනතුරු සමහර වෙලාවට යතරතුරු කාල පරිච්ඡේදයක් තියෙනවා. එතකොට ඒ හිත කොහේ පිහිටවනවද කියලා මුළු ශරීරේ පුරාම දුවවන්නේ නැතුව කොහේ කොතන පිහිටවනවද කියන එක එකපාරටම තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට කරන්නේ මම සති නිමිත්තට හිත ගෙනියනවා. නමුත් කොතනද මෙතන නාසිකා තෙන් තෙන්ලා ඉන්නවා හරි කමක් නැහැ කමක් නැහැ එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නේ නැහැ. නමුත් එතන ඉඳලා හිත මෙතන නිකන් ඒක රාශී කරලා හිත නිකන් අපි හිතමු අර වාහනයක් පාක් කරලා තියන් ඉන්නවා වගේ. වගේ. ඒ නිකන් මෙතනට ගලන් තියන් ඉන්නවා. ඒ වෙලාවේ තියාගෙන ඉඳලා ආයෙත් තව එකක් එනකොට එතනට දානවා. එහෙම. ඔහොම යන ප්‍රශ්නයක් නැහැ. ඔහොම හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සන්න. නමස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ. එක සක්මන් භාවනාව විදර්ශනා භාවනාවක්ද? එසේ නොවන්නේ නම් විදර්ශනා වශයෙන් වඩන්නේ කොහොමද? දෙක හරි පොඩ්ඩක් අපි ඒක කියලෙමු නේද? මුලදී ඉතින් සම්මුතියක් එක යන්නේ. ඉතින් අපි ඔක්කොම මේ අර පොතේ තියෙන ටික ඔක්කොම මෙතෙන්ද එක පාට කරගන්න බෑ. මේ ඉස්සෙල්ලා ඉතින් අපි ඉන්න තැනින් පටන් ගන්න ඕනේනේ. ඉතින් අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ අතීතෙනුයි අනාගතෙනුයි හිත මුදව ගන්න. වර්තමානට හිත ගන්න ඕනේ මේ සමතේ කරන්නත් විපස්සනා කරන්න මොන දේ කරන්නත්. ඒ නිසා තමයි අපි ඔන්න වම දකුණ කියලා මේ කරන්න ගන්න. ඉතින් කෙනෙක් හිතන ඇති මේ වම දකුණ කියනකොට මේකත් භාවනාවක්ද කියලා ඉතින් මේ ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් කල්පනා කරලා බලන්න අපි ඕන තරම් ගෙවල් වල ඇවිදිනවා මේ වැඩපලට යනවා නැත්නම් විවිධාකාර අවස්ථාවලදී අපි සක්මන් කරනවා. නමුත් මේ එකම අවස්ථාවකවත් කල්පනා කරලා බලන්න අපේ මේ කය කරන ක්‍රියාවලියත් එක්ක අපේ හිත තියෙනවද? කය හැමතිස්සෙම ඉන්නේ වර්තමානයේ. නමුත් හිත කොයි වෙලාවකවත් ඒ වර්තමානයේ කය තියෙන අරමුණේ ඉන්නේ නැහැ. හිත කය ඇවිද්දට හිත ඉන්නේ වෙන ලෝකෙක. දැන් මේ භාවනාවේදී මේ කය තියෙන ඒ සරල අරමුණට හිත එකඟ කරගන්නවා. නැත්නම් සරල අරමුණත් එක්ක හිත ඒකාග්‍ර කරගන්නවා. සමපාත කරගන්නවා. ඒක අත්‍යවශ්‍යයි ඔය සමත කරන්නත් විපස්සනා කරන්නත්. එතකොට ඒක තමයි මූලික මුල්ම අවස්ථාව. ඊළඟට අපි හිතමු ඒක සාර්ථක කරගත්ත කියලා. දැන් ඔන්න වම දකුණ වම දකුණ කියලා යනවා. ඊට පස්සේ ඔන්න අපි ඒකේ අර ඒ මෙනෙහි කිරීම අතහැරලා දැන් ඔන්න හොඳට අර කලිනුත් විස්තර කරා වගේ හොඳ දැනීම් ටිකක් එක්ක යනවා. ඒක ඉතින් විපස්සනාවේ මුල්ම අවස්ථාවක් කියන්න පුළුවන්. ධාතු ධාතු මනසිකාරයේ ධාතු ලක්ෂණ ටික තේරුම් ගැනීම. ධාතු ලක්ෂණ ටික හොඳට දැන ගැනීම. මේක තමයි විපස්සනාවේ මුල්ම අවස්ථාව කියන්න පුළුවන්. දෙක නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ආනාපාන සති භාවනාව විතරක් වැඩිම ප්‍රමාණවත්ද? මෙම භාවනාව විදර්ශනා වශයෙන් වඩන්නේ කොහොමද? ඔව් ඒකටත් ඉතින් උත්තරේ ඔය ආනාපාන සති සූත්‍රයේම බුදුරජාන් වහන්සේ බොහොම දීර්ඝව විස්තර කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය ගෙදර ගිහිල්ලා කියවලා බලන්න. ඒකෙදි බුදුරජාන් වහන්සේ පෙන්නනවා ආකාර 16කින් මේ ආනාපාන සතිය වඩන ආකාරය. ඒ නිසා ඒ ආකාර 16න් යම්ස කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් මේ එකම ආනාපාන සතිය භාවනාවෙන් සතර සතිපට්ඨානෙම වඩා ගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේම කියනවා. ඒ නිසා අපිට කියන්නේ ආනාපාන සතිය විතරක් ඇතිද කියලා අහන ප්‍රශ්නෙට එතනම උත්තරේ තියෙනවා. මොකද එතෙන්ද බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහණෙනි කොහොමද මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වීම සඳහා වඩන්නේ කියලාම බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කළා තමයි ඉදිරිපත් කරන්නේ. එතෙන්දී මුල් පියවර හතර කායानुපසනාව වශයෙන්ුත් ඊළඟ පියවර හතර වේදනානුපසනාව වශයෙන්ුත් ඊළඟ පියවර හතර චිත්තානුපසනාව වශයෙන්ුත් අවසාන පියවර හතර ධම්මානුපසනාව වශයෙන්ුත් තොන්න වඩනවා. එහෙම වඩායන යනකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු වෙන අතරේ ඔන්න බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. ඒ හරිම ලස්සනට විස්තර කරනවා මේ හැම හුස්ම රැල්ලක් පාසාම මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් පාසාම ඔන්න සති සම්බොජ්ජංගේ වැඩෙන හැටි. ඊළඟට අපි තුමු ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙන හැටි. මේ විදිහට ඉතින් විස්තර කරනවා. ඊට පස්සේ මේ බොජ්ජංග ධර්ම ටිකත් ඔහම වැඩෙනවා. බොජ්ජංග ධර්ම ටික වැඩිම හරහා ඔන්න විඥා විමුක්ති කියලා ඒක අතකින් මේ අවබෝධයකුත් ඊට අමතරව සිත අරමුණු වලින් නිදහස් වීමකුත්. తాවකාලිකව වෙන්න පුළුවන්. අරමුණු වලින් නිදහස් වීමක්, කෙලෙස්සුන්ගෙන් නිදහස් වීමක්. විඥා විමුක්ති කියලා අන්න ධර්මතා දෙකක් ඔන්න ඊළඟට වර්ධනය වෙනවා. ඉතින් මේ විදිහට ඒ අවසාන ප්‍රතිඵලය නිවන් සාක්ෂාත් කරගන්න ආනාපාන සතිය ඔස්සේ යන්න පුළුවන්. ඉතින් ඒකනේ බුදුරජාන් වහන්සේත් ආනාපාන සතියෙන් තමයි බුදු වෙලා තියෙන්නේ. ඉතින් ආනාපාන සතිය භාවනාවම බොහොම ආර්ය නැත්නම් බ්‍රහ්ම වාසයක් කියලාම බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඒ නිසා අපිට යම් කෙනෙක් ආනාපාන සතිය සුළුකොට තකන්න බෑ. ඒකෙන් යන්න සෑහෙන දුරක් නැත්නම් යන්න පුළුවන් උපරිම දුර යන්න අවස්ථාව තියෙනවා. හැබැයි තවත් කර්මස්ථාන තියෙනවා. මේකෙන් හිතන්න එපා මේ අපි ඔක්කොමලා අනිවාර්යයෙන්ම ආනාපාන සතියෙන්ම යා යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ ක්‍රම රාශියක් පෙන්වලා දීලා තියෙනවා. ආනාපාන සතියෙන් සියල්ල කරගැනීමේ හැකියාවක් තියෙනවා. තුන පර්යංකේ වාඩි වී භාවනාව වඩන විට ටික වේලාවක් යන විට ශරීරයේ යම් යම් ස්ථානවල වේදනාව පටන්ගෙන ටික ටික වැඩි වේ. එම වේදනාව දෙස සිහියෙන් බලා සිටීමේදී වේදනාව අඩු වී යයි. ඉන්පසු පැය කීපයක් උවත් පර්යංකේ සිටිය හැක. මේ සුදුසුද? මේ වේදනානුපස්සනාව වැඩිමද? নমස්කාර පූර්වක පහදා දෙනනි. එස ඉල්ලා සිටින්න. ඔව් ඒකට බොහොම මධ්‍යස්තව ඉන්න පුළුවන් නම් වරදක් නෑ. අපි තුමු ආනාපානසතිය කර කර හිටියා. දැන් ඒකෙන් හිතේ සෑහෙන එකඟතාවයක් හැදුනා. හැදුනාට පස්සේ ඔන්න කයේ යම් යම් වේදනාවන් මතුවලා තියෙනවා. එතෙන්ට වැටහීමක් නැත. එතෙන්ට අවධානය යොමු කළා. යොමු කළාට පස්සේ ඒක කරදරයක් කරගන්න නැතුව ඒකෙන් නිකන් අයින් වෙලා අපිටම වේදනාව ස්වરૂපය එකක් මේ දැනගන්නා හිත තව එකක්. මේ දැනගන්නා අපි තුබු ඒ නාම ධර්මයන් තව එකක්. ඒ වැටහීම තව එකක්. මේ විදිහට මේක පොඩ්ඩක් මේ තියෙන වේදනාවෙන් දුරස් වෙලා මේක දැක ගන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් නම් කියන්නේ අපිට දැන් ඒකේ යෙදෙන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙනවා. නමුත් අපේ හිතේ තියෙන්නේ මේ පුදුම වේදනාවක් මේක මේ මට විතරයි එන්නේ අනිත් අය නම් දැන් හොඳට මේ ලස්සනට පරියන්කේ ඉන්නවා. කොහොම කියලා හිතනවනම් ඒ කියන්නේ අපි තාම මෙතෙන්ට සුදුසු නෑ. නමුත් අපිට හොඳට බොහොම මධ්‍යස්තව මෙතන මේ වේදනාවක් තියෙනවා. බොහොම සරලව එතෙන්ට හිත යොමු කරනවා. යොමු කළා ඒක දිහා බලාගෙන ඉන්නවා බොහොම මධ්‍යස්තව. මේකට ගැටෙන්න යන්නේ මේ වේදනාව සමහරවිට බොහොම තීව්‍ර වෙන්න පුළුවන්, දරුණු වෙන්න පුළුවන්. ඒත් හිතේ තියෙන මධ්‍යස්ත භාවය. මේක ඉක්මනට පහවිය යුතුයි කියලා මේ හිතේ මේ ලොකු බලාපොරොත්තු ඇත්තෙත් නැහැ. මේක සැප වේදනාවක් කියලා මේක ග්‍රහණය කරගන්න ස්වභාවයක් ඇත්තෙත් නැහැ. මේ සම්බන්ධයෙන් යම්කිසි උපේක්ෂාවකින් මෙතන මොකද්ද වෙන්නේ කියලා අර පුංචි කුතුහලයකින් මේකෙන් ඉගෙන ගන්න ස්වභාවයෙන්. අපි දෙමු පුංචි ළමයෙක් මොකක් හරි දෙයක් හම්බුනහම නිකන් හැම පැත්තරම පෙරලා බලනවානේ මේකෙන් මොකද්ද මේ ඇත්තටම මෙතන තියෙන්නේ කියලා. අන්න ඒ වගේ මේ වේදනාවෙන් ඉගෙන ගන්නා විදිහට ඉගෙන ගන්න ආකල්පයකින් විවෘත මනසකින් මේක දිහා හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒක වේදනානුපසනාවක් කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දැනට අවුරුදු 4ක පමණ කාලයක් භාවනාවේ යෙදෙමි. මුල් කාලයේදී සක්මන් භාවනාවේදී පාද තැබීම සහ එම ස්පර්ශයන් උපන් එම ස්පර්ශයෙන් උපන් වේදනාව ගැන මෙනෙහි කළෙමි. එය සතියෙන් කළෙමි. දිනපතා පැයක පමණ කාලයක් ඒ සඳහා යෙදවිමි. පසුව අසුභ භාවනාවට යොමු විය. දැන් සක්මන් කරන විට දැනුණු වේදනාව වෙනුවට මෙනෙහි වන්නේ සිරුර ඇතුළත ඇති අසුබ යයි. පර්යංක භාවනාව. පර්යංක අපි පොඩ්ඩක් මේක කතා කරලෙමු. හැබැයි මේ ආපස්සට ගිහිල්ලා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අසුබ භාවනාව කරන්න හොඳයි හිත හුඟක් මේ රාග බරිතනම්. අපි හිතේ තියෙන නිදන්තරයෙන්ම රාගයක් නම් තියෙන්නේ. හැම තිස්සෙම රාග සිතුවිලි වලින්ම හිත පිරීලා හැම තිස්සෙම රාගෙම මුලා වෙලා තියෙනවනම් ඔන්න අසුභ භාවනාව පොඩ්ඩක් හඳුන්ලා දුන්නට වරදක් නැහැ. හැබැයි එහෙම නැතුව මේ හොඳට සක්මන සිද්ධ වෙනවා. මේ කයත් එක්ක හොඳට හිත තියෙනවා. හිතේ මදහත් බවක් සතුටක් තියෙනවා. එහෙම තියෙනකොට මේ අසුභ භාවනාවක් හඳුන්ලා දෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අසුභ භාවනාව පෙන්ලා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ එකක් මේ රාගයෙන් මත්වෙච්ච හිතක් රාගයෙන් දැබෙන හිතක් නැවත මධ්‍යස්ත භාවයකට ගැනීම. එමත් නැත්නම් මේ කය ගැන ලොකු සුබ සංඥාවක්, කය නිසා ඇතිවෙච්ච ලොකු මාන්නයක් තියෙනවා ලොකු අහංකාරකමක් තියෙනවා නම් අන්නේ අහංකාරකම අඩු කළා මේ සරල පොළොවට බහැපු මානසිකත්වයකට හිත ගන්න. ඒක ඔච්චරයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ මේකෙන් මේ මුළු කයම පිළිකුල්ය මේක මේ මේ එහෙම කියලා නරලු. කලකිරීමක් ඇති කරන ස්වභාවයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බලන්න අසුබ භාවනාව විශේෂයෙන් වඩද්දී මේකේ යම් සීමාවන් පවත්වන්න වෙනවා. රාග බරිත වේලාවක අසුබේ වැඩුවට වරදක් නැහැ. මොකද එතකොට රාගය අයින් කළා අපිට නැවතත් හිත මධ්‍යස්ථ කරගන්න ශක්තිය තියෙනවා. ඒ වගේම තමන්ගේ හිත නිරන්තරයෙන්ම තමන්ගේ රූප ස්වභාවය ගැන ලොකු මාන්නක්කාරකමක්, අහංකාරකමක් වෙනවා නම් අන්න ඒ වෙලාවෙත් කමක් නැහැ. පොඩ්ඩක් ඔන්න අසුබේ ටිකක් වඩලා ඇත්ත ඇත්තටියෙන් තේරුම් අරගෙන ආයේ පොළොවට බහින්න අවස්ථාව තියෙනවා. හැබැයි සක්මන් භාවනාවේදී අපි හිතමු හොඳට තමන් මේ දැනුම් එක්ක හිටියේ. ඒ කියන්නේ දැනීමක් එක්ක හොඳට අර අපි දැන් මේ දැනුත් කතා කලිනුත් කතා කළා වගේ හොඳට මේ ධාතුන් වල ස්වභාවයන් දැනි දැනි හිටියේ. එහෙමනම් අපි මේ අසුබහයට වඩා පරමාර්ථ මට්ටමක අපි ගත කරලා තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ අසුබ භාවනාව ඔය විදිහට මේකේ තියෙන ඔය කොටස් ගැන අ කියන්නේ මෙන්න මේකෙස් තියෙනවා ලොම් තියෙනවා මස් තියෙනවා ඔය විදිහට ඉතින් ඔය තියෙන කොටස් ගැන මුලින් හඳුන්වා දීමක් කරනවා. මෙතන තියෙන්නේ සම්මුති මට්ටමක්. මේවා මේ අපි දීපු නම්. ඒ ඒ හඳුන්වා දීමක් කරලා ඒකට උපමා කරන්නේ අ ඒ කියන්නේ අසුබ භාවනාව ඒ විදිහට වඩන එක ගැන බුදුරජාණන් වහන්සේ දෙන උපමාව තමයි මේ දෙපැත්තේ කට විවෘත කරපු ධාන්‍ය මල්ලක තියෙන ධාන්‍ය කෙනෙක් නිකන් අරගෙන බලනවා අහුර අහුර. එතකොට දැන් මේ ධාන්‍ය අහුරක් ගන්නවා. ගත්තාම මේකේ තියෙන ඔන්න මෑ තියෙනවා, මුං තියෙනවා, වී තියෙනවා, තල තියෙනවා. ඔන්න ඔය වගේ ආකල්පයක් ඇත්තටම ඉන්න තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයාට අර මේකේ කොයි එක ආවත් එකයි. දැන් මේ ධාන්‍ය මල්ලේ කොයි දේ ආවත් එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ එක දහන්නයක් ගැන ලොකු ඇල්මක් ඇත්තෙත් නැහැ. මේකේ තියෙන්නේ මේ රත්තරන් නෙමෙයි මේකේ තියෙන දහන්නය. කියලා අර බොහොම මධ්‍යස්ථ ආකල්පයකට තමයි ගන්න. හැබැයි ධාතු මනසිකාරයේදී ඊට වඩා සෑහෙන ගැඹුරක් පෙන්නනවා. කෙලින්ම මමත්වය අඩුවීමක්, මම කියන සංඥාව, ඝන සංඥාව අඩුවීමක්, ඊළඟට මේ කය මගේ කියලා ගන්න ඒ ස්වභාවය අඩුවීමක් කියලා සෑහෙන ගැඹුරකට තමයි ධාතු මනසිකාරයේදී යන්නේ. ඒ නිසා තමන්ට හොඳින් මේ ඒ සක්මන් භාවනාවේදී දැනෙන ලක්ෂණ හොඳට වැටහි වැටහෙමින් තිබුණා නම් දැන් අසුබයට යන්න අවශ්‍ය නැහැ. ඒ වැටහීමත් එක්කම යන්න. ඒ දැනෙන දැනීමත් එක්කම යන්න. එතන සෑහෙන්න පරමාර්ථ මට්ටමකට හිටුයි. පරයන්කේදී ආනාපාන සතිය වැඩි එහිදී මුල් අරමුණ යටපත් කරගෙන අසුබය ප්‍රකට වේ. මුලදී සිත එකතෙන් කරගෙන කය සැහැල්ලු කර ගැනීමට හැකි විය. පසුව වේදනාව ප්‍රකටවන සිරුරෙහි යම් ස්ථානයකට සිත යොමු කිරීමේදී අසුබය අරමුණු වීම සිදුවිය. මේ తත්වය දැනට පැටලිලි සහගත බැවින් මම අනුගමනය කළ යුතු නිවැරදි මාවත පිළිබඳ උපදෙස් ලබා දෙන ලෙස ඊතා ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. දැන් ඉතින් 80 පන්නන්න තමයි වෙන්නේ. සෝනන්සෙන් කතා කරමු. මේ කොහොමද 80 ලෝ ගන්න කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අ දැන් හිතටම පොඩ්ඩක් ඒත්තු ගන්නන්න මේ කියන්නේ අසෝ භාවනාව කියලා මොකද දැන වැටහෙන්නේ දැන් පොඩ්ඩක් කියන්න පුළුවන්ද විස්තර කරලා? හොඳයි, දරවසන්න. ස්වාමීන් වහන්සේ. ඔව්. මම භාවනාව දැන් හොඳටම අවුරුදු තුනක්ම කෙරුවා. මේක වෙන්න අරගෙන මාස දැන් තුනක් හතරක් වගේ. මට ඇත්තටම ඕනි වුණේ. ඒ කියන්නේ ඒක සාභාවිකව මතුණාද? නෑ මට ඇත්තටම උනේ මේ මම හිතුවා සමතය කියන එක තමයි මම යන්නේ මට අර කය සැහැල්ලු වෙලා ඒ වගේ මේ සිතේ අරමුණුත් මේ නැති වෙන වගේ තිබුණා ඒ වගේ තත්ත්වයක්. ඔව්. ඊට පස්සේ මට ඕනි වුණා මේ විපස් අර විපස්සනාව විපස්සනාවට වඩනවා කියලා අසුබේ වැඩුවා. එක ප්‍රකට තැනකට යන තමයි ගියේ. හොඳයි. ගියාම උනේ මට දිගටම අසුබේම වැඩුණා. දැන් ඒ කියන්නේ මොකද්ද අසුබේ වැඩෙනවා කියන එක කියන්නේ ඇඟ ඇතුලේ අර දෙතිස් කුණප පේනවා. කුණප පේනවා. පේනවද? කෑලි වශයෙන් ඒ කියන්නේ අපි එහෙම පේන්න ගත්තා. ඒ කියන්නේ බඩවැල් පේනවා, ආමාශය පේනවා, වහුගඩුව පේනවා පේනවද? පේනවා. ආහහා. ඒක තමයි උනේ ඇත්තටම නැත්නම් මාස 3ක් විතර වගේ වෙනවා දැන් මේ වෙන්නේ. ඒක පේන්න අරන්. පේන්න අරගෙන. ම්ම් මෙහෙම කරන්න පුළුවන්. අපිට අපිටම දැන් අපිට දැන් ඇටකටු පේනවා කියලා. ඇටකටු පේනවා. පේනවා. දැන් ඇටකටු වල තියෙන තද ගතියක්. ඒක තේරුණානේ. ඇටකටුව පෙනීමත් එක්ක බලන්න මේකේ දැනීමක් ගන්න පුළුවන් කියලා. දැන් මේ රූපයක් වශයෙන් දැන් මෙතෙන්ට අවධානය යොමු කරාම ඔන්න දැන් ඇටකටුව ටික පේනවා. මෙතන තියෙන නිකන් අර ඒ ඇටකටුව වල තියෙන දැන් පේනවා නම් මේ ටික හොඳට ඒක තියෙනවා නිකන් බොහොම කර්කශ බවක්. මේ නිකන් කොහොම රළු විදිහට මේවා මූට්ටු වෙලා තියෙනවා. ඒවා තේරෙනවනේ. තේරෙනවනේ. එතන මෙතන තියෙන මේ රළු බවට මේ කර්කශ බවට හිත දාන්න පුළුවන්. ඊළඟට අපි තුමු බඩවැල් තියෙනවා. බඩවැල් තියෙන නිකන් ගොජේ වගේ නිකන් ඇමරිලා නිකන් ඔක්කොම නිකන් අර මොකක්ද ඒකට කියන්නේ මාස් මෙලෝස් වගේ. නැත්තම් නිකන් ජෙලි එකක් වගේ. තියෙන මේ කියන්නේ ඒ ඒ ලක්ෂණයට හිත දාන්න. හිම හිත වේ. දැන් හිමීට ඒ පැත්තට හිත නැඹුරු කරන්න. ඊළඟට අපි හිතමු රුධිරය පේනවා. දැන් මේක ලේ කියන සංඥාවෙන් නැතුව දැන් රුධිරය නිරන්තරයෙන් ඔන්න ගලනවා. මේ ගලන සංඥාවට හිත දාන්න. ඊළඟට අපි හිතමු තව තියෙනවා මොනවාද තියෙන්නේ? ඔන්න මුත්‍රා ආහාරය විතරන ඒකෙත් ඒ ගලන ස්වභාවය තියෙනවා. මේ වෙලෙන් අර දැන් මේ කොටස් වලින් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ මුල් කොටස් 20ෙම තියෙන පටවි ලක්ෂණේ. පටවි ලක්ෂණ. ඔව්. ඊළඟට අග කොටස් 12 තියෙන්නේ ආපෝ ලක්ෂණේ. ওই ලක්ෂණ ටික මතු කරගන්න පුළුවන් නම් හිමීට අපි අර දීපු ඒ සංඥා ටික මේක මේක එසියලොම් කියන ඒ සංඥා ටික මගහැරලා ලස්සන්ට ඒ ඒවැය තියෙන ධාතු ලක්ෂණේ ගන්න පුළුවන්. එහෙමයි. මට එහෙමත් මම එහෙම කරන්න පුළුවන් නම් කිසිම වරදක් නැහැ. මම එහෙම කරනවා. ආ රයිට්. එහෙනම් ඒ කියන්නේ අර දෙතිස් කුණුපය එහෙම අරමුණු කරගෙන ඔව්. එතකොට මට මේ ආනාපාන සතියේ දින අරමුණු ඔව්. කොම නැහැ. කියන්නේ නැති වෙලා දැන් මෙතෙන්දී මෙතෙන්දී ආනාපාන සතිය ගැන මේ එන්න අවශ්‍ය නැහැ. එන්න අවශ්‍ය නැහැ. ආනාපාන සතිය අවශ්‍ය නැහැ. ආනාපාන සතිය අතහැරුණා. ඔන්න දැන් ආනාපාන සතියෙන් එකඟ වෙච්ච හිත කයට යොමු කළාම දැන් කොටස් ටික පේනවා. පේනවා. කොටස් ටික පෙනෙද්දී ඒ ඒ කොටසේ තියෙන ධාතු ලක්ෂණය විතරක් එළියට ගන්නවා. එහෙමයි. හරිද? එහෙම එළියට ගත්තට පස්සේ දැන් ඔන්න ධාතු ලක්ෂණ ටිකක් විතරයි. දැන් මේ කොටසුත් මගේ හැරෙනවා. දැන් බඩවැල් කියලා සංඥාවක් නැහැ. එතන තියෙන නිකන් මෘදු ස්වභාවයක්. ඊළඟට ඇටකටු කියලා මේ මේ උකුල් ඇටය, ඉල ඇටය කියලා සංඥාවක් නැහැ. මෙතන තියෙන රළු ගතියක්. අන්න ඒ ටිකට ගන්න පුළුවන් කිසිම වරදක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම තමයි මම එතකොට මේ කරන විදිහ හරියද? හොඳයි. එහෙම කරන විදිහ හරියද කියන එක දැනගන්න. එහෙම යන්නත් පුළුවන්. ඒ කියන්නේ අර මොකක්කෝ ඒ කියන්නේ මේ කෙලින්ම අතෙන්ට දාන්නත් තිබුණා. මේ හරහා යන එකෙත් කිසිම වරදක් නැහැ. එතකොට තියෙන්නේ මේ හිමීට දැන් තව හිත සැහැල්ලු කරගන්න. දැන් ඒ ඒ සැහැල්ලු කරන්දී අර බලන්න හිතේ අර තිබිච්ච සංඥා ටිකත් නිකන් මෙකිලා යනවා. දැන් අර දැක දැක හිටියනේ මේවා. ඒ ඒ දැක දැක හිටිය ටික ඒ හිත පිරලා තිමිච්ච ඒ අරමුණු ටික දැන් අයින් වෙලා යනවා. ඒ වෙනකොට දැන් මේවැය තිමිච්ච අර බොහොම රළු ගති, මු르දු ගති, වැగిරෙන ගති අන්නේ ඒ මූල ලක්ෂණ එකකින් ඒ ඒ මූල ලක්ෂණ වල හිත හොඳට නිකන් එකඟ වෙන්න ගන්නවා. ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. දැන් ආයේ එහෙම එකඟ වෙනකොට නැවත මේ අපේ අර සම්මුති ටික මතක් කරලා දෙන්න යන්න එපා. සම්මුතියට යන්නේ නැතුව මේ විදිහටම යන්නම්. යන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් කිසි ප්‍රශ්නයක් මටම තිබුණු ප්‍රශ්නේ අර දැන් ආනාපාන සතියේ සක්මනයි නැති වුණාද කියන එක තමයි මගේ මට එහෙම නිකන් හිතනවා. ඒකෙන් ඊට වඩා දැන් වෙන ගැඹුරකට මේ යන්නේ. මේ හරහා ලොකු වෙන ගැඹුරකට යන්නේ. ඔව්. එතකොට මම දැන් මේ අර වේදනාව ප්‍රකට කරන්න ගිහිල්ලා තමයි මට ඒ තත්ත්වයට ආවේ මම. ඔව්. දැන් වේදනාව පැත්තක් ඕනෙත් නැහැ. ඕනෙත් නැහැ. ඕනෙත් නැහැ. මේ යන විදිහ හොඳටම යන්න පුළුවන්. මේකෙන් කියන්නේ ස්වාභාවිකව මේ පාරක් විවෘත වුණා නම් මේ ඔස්සේ දැන් ලස්සනට යන්න පුළුවන්. මෙතන ඒ කියන්නේ ලස්සනට යනවා කියන්නේ දැන් ඒ කියන්නේ මේක යන්න ගැඹුරට යද්දී යද්දී දැන් තියෙන්නේ අර තද ගති ටිකක්, බුරුල් ගති ටිකක්, කුණුසුම් ගති ටිකක්, සිසිල් ගති ටිකක්, වැగిරෙන ගති ටිකක්. ඔන්න ඒ වගේ ඊටාම අර මූල ලක්ෂණවල තමයි දැන් හිත පවතින්නේ. ස්වාමීන් වහන්සේ ඒකටද ධාතු මනසකාරී දෙකට ධාතුන් වල ලක්ෂණ අපි දැක දැක ඉන්නවා. දැක දැක ඉන්නවා. ඒ ඒ ඒ දැක දැක ඉඳීම හරහා ඔන්න ඊළඟට ඒගොල්ලෝ තියෙන පොදු ලක්ෂණය ප්‍රකට වෙන්න පස්සේ පටන් ගන්නවා. එතකන් අපි මේක හොඳින් බල බලා ඉන්නයි තියෙන්නේ. දැනට මාස 3ක් විතර වගේ තමයි. ඒක වර්ධන්නේ. මම දිගටම හැමම මෙහෙම කරගෙන යන හරින විදිහටම ඔව් සක්මනේදී කොහොමද පේන්නේ? සක්මනේදීත් මට ඒ විදිහට පේනවා. කැලී ටික පේනවා. කැලී ටික පේනවා නිකන් අර ගලන රුධිරය කකුල් වලට ගලන විදිහ කමන්නේ. ඒකෙනුත් අර අර ක්‍රමයෙන්ම මතු කරගන්න බලන්න. දැන් මේ ගලන මොකද්ද මේ මේ කොටස් වෙනුවට ඒ කොටස් වල තියෙන ධාතු ලක්ෂණයම මේ ධාතු ලක්ෂණයට හිත නංවන්න බලන්න. ඒ ඒ විදිහට යනවා නම් කිසිම වරදක් නැහැ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සිත ගැන වළන වරහන් ඇතුළු චිත්තානුපස්සනාව භාවනාව වැඩිවීමට ආරම්භ කළෙමි. සක්මන් භාවනාවේදී මිනිත්තු 5ක් 6ක් පමණ සිත දෙසම බලමින් සිතිවි වලින් තොර තොරව භාවනා කළ හැක. ඉන්පසු සමහර විට දුර්වල සිතිවිලි පැමිණේ. එනම් එම සිතිවිල්ල හඳුනා ගැනීමටවත් ප්‍රථම එය බොඳ වී යයි. එම නිසා ඒ ගැන සොයන්ට නොයමි. මෙය සතිමත් භවයේ අඩුපාඩුවක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. පර්යංක භාවනා අපි ඒක පොඩ්ඩක් කතා කරලෙමු. මේ කියන්නේ සිතුවිලි දැන් හොඳට අපේ සතිය දියුණුවාට පස්සේ අපිට හිතට එන සිතුවිලි ගැන හොඳට අපි දැනුවත් වෙනකොට ඒ සිතුවිලි අයින් වෙලා යනවා. හිත නැවතත් බොහොම නිෂ්කලංක වෙනවා. ඒක සතිමත් බව අඩුවීමක් නෙමෙයි. අපේ එක පැත්තකින් ත්‍රිලක්ෂණය හොඳට හිතේ නැංවීමක්. නැත්නම් ත්‍රිලක්ෂණය හොඳට හොඳට හිත පිහිටීමක්. අපිට මේ හරහා එක පැත්තෙන් තවත් ඔය ත්‍රිලක්ෂණයම වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔන්න අරමුණක් එනවා. අපි ඒ අරමුණ ගැන ලොකු කැමැත්තක් ඇත්තෙත් නැහැ, අකමැත්තක් ඇත්තෙත් නැහැ. අපි ඒ අරමුණ ගැන හොඳින් දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ ආ අපිව අතහැරලා යනවා. ඉතින් මෙතන තියෙන අනිත්‍ය ස්වභාවය. කියලා අතර එතන ත්‍රිලක්ෂණය වැඩි වීම සඳහාම මේක භාවිතා කරන්න. මෙතන කිසිසේත්ම සතියේ අඩුවක් නැහැ. සතියේ වර්ධනයක් තමයි තියෙන්නේ මෙතන. ඔව්. ඒ කියන්නේ අපි හිතුවොත් සතිය වැඩෙන්න නම් අනිවාර්යෙන් අරමුණක් අවශ්‍යමයි කියලා ඒක වැරදි සංකල්පයක්. පර්යංක භාවනාවේදීද සිතවිලි රහිතව සිටීමට හැකි අතර සක්මන් භාවනාදී මෙන් දුර්වල සිතවිලිද පැමිණේ. එසේම හොඳින් හඳුනාගෙන බැහැර කරන සිතවිලිද පැමිණේ. නමුත් පර්යංක භාවනාවේදී සිතවිලි රහිතව ගත කළ හැකි කාලය වැඩිය. ඔබ වහන්සේගේ උපදේශ පරිදි එදිනෙදා කටයුතු කරන අතරදිද හිත ගැන සතිමත් වීමට පුරුදු වුනේමි. නමුත් අනි අසතියෙන් ගත කරන කාලයේද වැඩි විය. නමුත් අසතියෙන් ගත කරන හැම විටකදීම වැඩිදුර නොයා සිතම ඒ බව දැනුම් දෙයි. ඊයේ පෑයක සක්මන් භාවනාවේදී මේ ශරීරයේ සත්ව පුද්ගල ස්වභාවයක් නොමැති සංස්කාර සමූහයක් යන සිටිවිල්ල ක්ෂණයකින් ඇති වී නැති වී ගියේය. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ භාවනාවේ වැරදි තැන්ද තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් දෙනමෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. මේ කර හොඳයි. හරි. ඊළඟට ඇත්තටම මෙතෙන්දී මේ යන විදිය හොඳටම හොඳයි. අ මේ ඉඳගෙන කරන භාවනාවේදී හොඳට මේ සිතුවිලි වලින් හිත නිදහස් වෙලා කොහොම නිස්කලංකව ඉන්නවා නම් ඒක ඒ ඉඳීමට අනුග්‍රහ කරන්න. එතෙන්දී අලුතෙන් සිතවිලි ඉල්ලන්න යන්න එපා. ඊළඟට ඒ වෙලාවේදී කයට හිත දාන්න යන්නත් එපා. වේදනාවකට හිත දාන්න යන්නත් එපා. බොහොම නිදහස් හිත පවත්තන්න. එතන දැන් හිත සෑහෙන්න නිකන් හරියට නිකන් වැඩි වියටපත් වෙලා වගේ. දැන් සෑහෙන වීත එහා පිම්මක දැන් ඉන්නේ හිත. ඒ ඒ මට්ටමේදී අපි කරන්න තියෙන පුළුවන් තරම් හිතේ විමුක්ත ස්වභාවය නැත්නම් ඒ අරමුණු වලින් තොර ස්වභාවයේ පවත්වන්නයි තියෙන්නේ. හැබැයි මේ එහෙම පවත්වනකොට අපි තමු සමානලාවට ඔන්න රාගසිතක් එනවා. අර කරලා කලා වගේ මේ රාගසිත රාගසිතක් බව දැනගන්නවා. දැනගත්තාට පස්සේ ඔන්න රාගහිත අපිව අතහැරලා යනවා. ඔන්න ද්වේෂසිතක් එනවා. ඒ එනකොටත් ඉතින් ඒ දැන් බුදුරජාණන් වහන්සේ මෙතන ධම්මානුපස්සනාවේ කියනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං දී පජානාති. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ කාමච්ඡන්දං දී පජානාති. uppannanc කාමච්ඡන්දන්ත පහින හෝති තංච පජානා. දැන් මේ කාමච්ඡන්දයක් කලින් තිබුණ නැහැ. ඔන්න දැන් එකක් ආවා. ඔන්න ඒක දැනගත්තා. ඊළඟට කාමච්ඡන්දයක් දැන් තිබුණා. ඔන්න ඒක ගියා. ගිය බව දැනගත්තා. ඉතින් හරිම සරලයි. කියන්නේ භාවනාව එන්න එන්න හරි සරල ගැඹුරට යනවා කියන්නේ හිත හරිම සරල මට්ටමකට තමයි කිට්ටු කරන්නේ. දැන් අර ඉස්සර තනං සංකීර්ණ වෙලා හිත මුලා වෙලා අරමුණු වලින් පිරিলা නැහැ මේ தත්ත්වය තියෙන්නේ. ඉතින් මේ දේ ඔහොම කරගෙන යන්න පුළුවන් නම් වර්ධනය වෙනවා. අරමුණු වලින් තොරව පවත්වන්න පුළුවන් නම් ඒ ඒ ස්වභාවය වර්ධනය කරන්න. දැන් අපි තුමු එක දිගට පැය කාලක් අරමුණු වලින් තොරව හිත පවත්වන්න පුළුවන්. බලන්න ඒක විනාඩි 20ක් කරන්න. ඊට පස්සේ විනාඩි 30ක් කරන්න. ඊළඟට විනාඩි 45ක් කරන්න. අපි තුන් පැයක් කරන්න. ඔය දේ කළා බලන්න, කළා බලලා මට කියන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. වහන්සේගේ දෙපා නමදිමි. 1. හිත සංසුන් වූ වහම ශරීරයේ වේගවත් කම්පන දැනීම හා දැකීමටද ලැබෙනි. මාගේ නොදැනීම නිසා පසුව වෙනත් භාවනා කිරීමද සිදු කිරීම නිසා එය තරමක් යටපත් විය. ඊයේ ඔබ වහන්සේගේ අනුශාසනාවෙන් පසු ඊයේම නැවත එය මතුවේයි මතුවේදැයි භාවනාව වැඩිමි. කම්පන දැනේ. නමුත් කලින් මෙන් වේගයෙන් නොවේ. බාහිර කම්පන පෙනීමද නැත. මුලින් උඩුකයේ වේගයෙන් නැති වූ කම්පන දැන් වරක හිස ආශ්‍රිතවද වරක හෘද ස්පන්දය ආශ්‍රිතවද වරක වරක පපු ප්‍රදේශයේ එද සෙමෙන් රිද්මයකට දැනේ. මෙය මෙය වේගය වැඩි වේදෙන් සිතට සිතුවිල්ලක් ආවහම වේගය වැඩි විය. මෙය මනසේ මායාවක් නොවේයයි සිතේ. මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණද නිදුක් නිරෝගීව බොහෝකල් ශාසන සේවයේ යෙදීමට ලැබීමට වහන්සේගේ පතනා බෝධියකින් වහම නිවන් සුවත් විදීමට ලැබේවායි පතමි. ඔව් හොඳයි. එසේම වේවා. දැන් මේ කලින් කලින් ගැන මතක් කරන්නේ නැතුව තව ටිකක් අපි තුමු මූල කර්මස්ථානයක් වශයෙන් මුලින් වැඩුවේ අපි තුමු ආනාපාන සතිය නම් පොඩ්ඩක් නැවතත් ආනාපාන සතිය වඩන්න ගන්න. අපි තුමු එහෙම නැත්නම් පිම්බීම හැකිලිම භාවනාව නම් ටිකක් කලින් කර කර හිටියේ ඒක වඩන්න ගන්න. පොඩ්ඩක් හිතේ අර එකඟ බව වැඩි කරගන්න. ඊට පස්සේ පරණ தත්තෙට මේවි. තව මේ සතියයි ඒ තව හිතේ තියෙන අර සම්පජඤ්ඤ ස්වභාවයයි තව වැඩි වුණා නම් මේ හිටපු තත්ත්වයට එන්න පුළුවන්. ඒ නිසා හිටපු තත්ත්වෙම ඉල්ල ඉල්ල හිත මේ අසහනයටපත් කරගන්න නැතුව ඒ ඒ தත්ත්වය වර්ධනය වෙන්න මුල් වෙච්ච හේතු ටික වර්ධනය කරගන්නයි තියෙන්නේ. ඒ නිසා වෙච්ච දේ වුණා. සක්මන් භාවනාවේදී හොඳට ඒ දැනුවත් භාවයෙන් ඉන්න. තේරෙන දේත් එක්ක ඉන්න. ඉඳගෙන කරන භාවනාවේදී පොඩ්ඩක් නැවතත් මූල කර්මස්ථානය ඇසුරු කරලා යන්න. එතකොට හිතේ தත්ත්වෙට මෙන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. පර්යංක භාවනාවේදී ආනාපානය සංසිඳුණු විට ආකාර ස්වභාව සහ ලිංග බැලීමට ආනාපානයක් නැත. මෙවිට කුමක් කරන්නේද යන්න පහදා දෙන්න. දෙක. හොඳයි. ඔව් ආනාපානයේදී ඒ කියන්නේ අපිට ආනාපානේ හොඳට දැන් සංසිඳලා තියෙනවා නම් ඉතින් ඕකේදී ආනාපානයක යන්නත් පුළුවන් නැත්තම් කෙලින්ම මේ කයට යොදලා කයේ සංවේදනා බලන්න යොදන්නත් පුළුවන්. පොඩ්ඩක් දෙකක් කියන්නකෝ බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. දෙක සමත භාවනාවත් භාවනාවෙන් සමාධිය ලබාගත් පසු එය විපස්සනාවට හරවාගන්නේ කෙසේද? ඔව් ඒකම තමයි එතින් මෙතෙන්දිත් වෙන්නේ. කියන්නේ අපි දැන් ආනාපානෙන් යම් මට්ටමකට ගේනවා. අපි හිතමු ඒක සාමාන්‍යයෙන් අපි උපචාර සමාධි මට්ටමක් කියලා කියන්නේ ඔය හොඳට ආස්වාසේ වැටුණා ප්‍රස්වාසේ වැටුණා තමන්ට තේරුණා ඔන්න මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා. ඊළඟට හොඳට මේකේ ආස්වාසයේ මුළු මුළුල්ලම දැකගනිමින් ගියා. ඒ කියන්නේ ආස්වාසය ඊටාම සියුම් පටන් ගන්න හැටි මැද ප්‍රදේශය අග ප්‍රදේශයත් හොඳට තේරුණා. අග ඊළඟට ප්‍රස්වාසයත් ওই විදිහටම තේරුණා. ඔන්න හුස්ම සංසිඳුණා. ඔය ටිකත් ඔක්කොම පසු කරගෙන ගියාට පස්සේ ඔන්න නිකන් යම් දැනීමක් තියෙනවා. මේක මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ කියලා වෙන් කරගන්න බැරි තරමට ඊටාම සූක්ෂමයි. ඉතින් මේ මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා නම් විපස්සනාවට නැඹුරු වීම සඳහා අවශ්‍ය කරන හිතේ සමාධියක් වැඩිලා තියෙනවා. හැබැයි ඉතින් මේක එක විනාඩියක් පවත්වන මදි. අපි තුන් පැය කාලක් පැය භාගයක් විතර හොඳට මේ මට්ටම පවත්වන්න පුළුවන්. අපි තුන් නාසිකාග්‍රේ ප්‍රදේශයේම දැන් හිත තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට යම් දැනීමක් තියෙනවා. හැබැයි වෙන් කරගන්න බෑ මේක ආස්වාසයද ප්‍රස්වාසයද කියලා. හැබැයි මොකද්දෝ එකක් තියෙනවා. ඒ වෙලාවේදී අපි මේක හිතන්න යන්නත් නරකයි. ආස්වාසයද ප්‍රස්වාසයද කියලා හිතන්න යන නරකයි. ඊළඟට මේ ගැන සැක කරන්න යන්න නරකයි. ඒ වෙනකොට මේ දැනීමත් එක්ක බොහොම සියුම්ව ඉන්න. මේකේ පවත්වන්න පුළුවන් නම් අපි තුමු පැය කාලක් විතර ඊට පස්සේ ඒ එකඟ බව පාවිච්චි කරන්න දැන් කයට කයට යොමු කරන්න කයට යොමු කරාට පස්සේ අපි තුමු කය දිහා සමස්තයක් වශයෙන් බලනකොට අපි තුමු යම් තැනක ස්පර්ශයක් කරහා තියෙන දැනීමක් නැත්නම් කොහේ හරි වැදෙන ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ගතියක් උණුසුම් ගතියක් මේ එහෙම නැත්නම් කයේ බර ගතියක් ඔය වගේ අර ඒ ස්වභාවයකට හිත ගන්න පුළුවන් නම් මෙතන දැන් එකඟ වෙච්ච හිත එතෙන්ට මාරු කළා එතන හොඳට බලාගෙන ඉන්න. ඉතින් මේක එක පාටම ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ මොකද හිත දැන් පුරුදු වෙලා තියෙන්නේ මෙතන නතරලා ඉන්න. ඒ ඒ නතර වෙච්ච හිත තමයි දැන් අපි වෙන තැනකට යොදලා එතන බලන්න පටන් ගන්න. ඉතින් මේක පුරුදු කරනකොට අපිට ශක්තිය හැදෙනවා. ඊටාම යහුසුලුව කොහේ කයේ කොතන වුණත් යම් මේ ලක්ෂණයක් මතුවෙනකොට ඊටාම යොහසුලෝ එතෙන්ට හිත යොමු කිරීමේ ශක්තිය හැදෙනවා. ඉතින් ඒක වඩලම හදා ගන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. එතකොට කෙලින්ම අපි මේ සමතෙන් විපස්සනාවට ආව වෙනවා. තුන්වෙනි කොටසකුත් තියෙනවා සර්. හොඳයි. සක්මන් භාවනාව සහ පර්යංක භාවනාව වසර 3ක පමණ කාලයක් කරමින් සිටිමි. එහෙත් මාගේ සිතිවිලි වල සහ අදහස් වල යම් පරිවර්තනයක් ඇතත් එය යම් තැනකින් නැති වී ඇතැයි සිතමි. මා කරගෙන යන ක්‍රියාපටිපාටිය නිවැරදිදැයි දැනගන්නේ කෙසේද? එය මෙවන් වැඩසටහනකදී ප්‍රශ්න කිරීමෙන් දැනගත නොහැකියයි මට සිතේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපිටම විපස්සනාවක් විශේෂයෙන් අපි කරගෙන යනකොට නම් ඉතින් ඒක දවසකදී මේක කොච්චර වැඩුණාද කියලා දැනගන්න බෑ. නමුත් මාස ගාණක් සෑහෙන කාලයක් තිස්සේ කරනකොට අන්න Tamanට තේරෙනවා කලින් තරම් හිත අපිටම අරමුණු දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ. මමත්වයෙන් ගන්නෙ නැහැ. එක පාර්තම මේ එක එක දේවල් කරන්න පයින් නැහැ ඉස්සරහට. අන්න පොඩ්ඩක් නිකන් අර අපිටම දැන් කෙනෙක් බයිනවා බැනිද්දී දැන් අපිටම ඉස්සර නම් තකස් ගාලා ඔන්න කියන්න ගන්නවා. ගහන්නත් හදනවා. දැන් ඊට වඩා පොඩ්ඩක් අර අර මේ තිරින්ග තද කිරීමක් තියෙනවා අපි කරන්න යන මේ දෙයට. එහෙමනම් අන්න අපේ තුල සතිය දිනුනලා තියෙනවා. ඊළඟට අපි තුමු ඉස්සරනම් පොඩි දෙයටත් ඒ කියන්නේ අපි තුමු යම් අරමුණක් දැක්ක ගමන් ඒකේ බැහැගෙන ඒකෙම හිත හිතා සෑහෙන පැය ගණන් ඔන්න අතරමං වෙලා ඉන්නවා. ඒ ස්වභාවය අඩු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මේක දියුණු වෙනවා. විශේෂයෙන්ම අපි මේ භාවනාවක් කරද්දී අපි තේරුම් ගත යුතුයි අපි අරමුණු වල මුලා වෙලා ඉන්න ගතිය ටික ටික අඩු වෙන්නම ඕන. අපි මේ ප්‍රපංචවල අතරමං වෙලා ඉන්න ගතිය අතීත අරමුණු වල අනාගත අරමුණු වල සම්පූර්ණයෙන් নিমগ্ন වෙලා ඒවා තුලම අතරමං වෙලා වෙන ලෝකවල ඉන්න ගතිය සම්පූර්ණයෙන්ම පොඩ පොඩ පොඩ පොඩ අඩු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේක වැඩෙන්නේ නැහැ. හොඳයි. ඒ ටික ඒ ප්‍රශ්න ටික තමයි අපිට ඉතින් ලිඛිතව ලැබිලා තියෙන්නේ. කාට හරි යමක් සාකච්ඡා කරන්න ඕන නම් තව විනාඩි කිහිපයක් අපිට යොදන්න පුළුවන්. හොඳයි, තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වඩන්න පටන් ගත්තේ ඊයේ. ඔව්. මීට කලින් මොකද්ද කරේ? මීට කලින් බුද්ධානුස්සතියයි මෛත්‍රී භාවනාවයි කරා. හොඳයි. හොඳයි. ආ එතකොට හුස්ම රැල්ලට හිස නිවි පිටවගෙන ඉන්නවා හුස්ම දැනෙන්නෙම නෑ මට තාම. මේ දැන් වාඩි වුණාම බුද්ධානුස්සතියයිත් මෛත්‍රියයිත් පොඩ්ඩක් වඩලා දවක පටන් ගන්න. එහි ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය මෛත්‍රියයි අසුබයයි මනස ඒ ටික පොඩ්ඩක් වඩලා තමයි මේ ආනාපානසතියට එන්නේ. ඔව් ඒ එද්දි ආනාපානසතිය මුකුත්ම වැටෙන්නේ නැහැ. මුකුත්ම වැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කයේ මොන හරි දැනෙනවද? කයේ වැඩි වැඩි දැනෙන්නේ නැහැ මොනවාක්වත්. එහෙමනම් දැන් ඒ කියන්නේ වාඩි වුණාට පස්සේ අර අර ටික දැන් නොකරට කමන්නේ නැහැ. ඒ කියන්නේ කෙලින්ම ඒ කියන්නේ දැන් මෙතෙන්දී ඒ කියන්නේ දැන් වමනා කරන කාය පස්සද්දී අරවෙන් හැදෙනවා. හැදුනට පස්සේ කය හොඳාක් සැහැල්ලුයි. ඒ නිසා අර අවශ්‍ය කියන්නේ මෙතෙන් වමනා කරන අරමුණක් අල්ලගන්න අමාරුයි. ගාක් තැම්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී හිතේ සිතුවිලි එහෙම තියනවද? හුඟක්. සිතුවිලි වැඩි එන්නේත් නැහැ මේ. එන්නේත් නැහැ. කයේම අපිටම කයට දැන් අපිටම අර ටිකෙන් ආවා බැලුවාම බොහොම හිත සංසිඳලා තියෙන්නේ. ඒ සංසිඳිච්ච හිතෙන් කය දිහා නිකන් බලන් ඉන්න පුළුවන්ද? කය දිහා බලන් ඉන්න පුළුවන් සම්මත. පුළුවන්. එතකොට හිත වෙන වෙන අරමුණු වලට යන්නේ නැතුව දැන් කය ඇතුළෙම නිකන් අතර වෙලා ඉන්නවා වගේ තේරෙනවද? වෙන අරමුණු වලට යන්නේ නැහැ. හැබැයි නිකන් ඔහේ ඉන්නවා කයෙම. ටිකක් නිකන් බලාගෙන ඉන්නවා. ටිකක් වෙලා යනකොට ස්වාමීන් වහන්සේ වෙන වෙන සිතුවිලි එනවා. එනවා. හරි. ම්ම් ඒ එන සිතුවිලි දිහා මොකද කරන්නේ? ඒව නම් විස්තරාත්මක බැලුවේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ. එහෙම විස්තරාත්මක බලන්න ඕනේ නැහැ. ඒ ඒන දේවල් වලට මුලා නොවි බලන් ඉන්න පුළුවන්ද? ඒක ස්වාමීන් ඒ කියන්නේ දැන් ඔන්න දැන් තමන් හිටියා බොහොම නිස්කලංකව. ඔන්න අපිටම ගෙදර කවුරු හරි ගැන මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඒකට හේ යන්න දෙන්න පුළුවන්ද මේක ආහවලයි මතක් වුණේ ආ කෑවද දන්නෙත් නෑ බිව්වද දන්නෙත් නෑ කියලා එහෙම යන්නේ නැතුව ඒකට එහෙම යන්න දෙන්න පුළුවන් ගතියක් තියෙනවද පුළුවන් සාම පුළුවන් එහෙමනම් හොඳට හිත සංසිඳුණාට පස්සේ කෙලින්ම හිත දිහා පොඩ්ඩක් බලන්න. බලද්දී හිතත් දැන් සංසුන් වෙලා තියෙන්නේ. එහෙම මේ කොච්චර කාලයක් ඔය දේ කරා කළා තියෙනවද ඔය විදිහට වඩාගෙන ආවද? අවුරුදු කීපයක්? මාස 6ක් 7ක් විතර තමයි දිනපතාම කරනවා. දිනපතාම කරේ නෑ ස්වාමීනි. දිනපතාම කළෙත් නෑ. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී වැඩි හිත පිට යන්නේ නෑ. ඒ සක්මනේම පිටනවා. සක්මනේ පිටනවා. සක්මනේදී දැනෙනවද හොඳට මේ මේ කියන්නේ අපි මෙතෙක් කර කතා කළේ මේ මේ එක එක දේවල් ඒවා දැනෙනවද සංවේදී ස්වභාවයන් තේරෙනවද? තද බව දැනෙනවා. තේරෙනවද? සැහැල්ලු බව දැනෙනවා. හරි. සක්මනේදී පුළුවන් තරම් ඒවත් එක්ක ඉන්න. ඒ කියන්නේ ඒවත් එක්ක ඉන්න කියන්නේ ඒවා හොඳට දැනුවත් වෙන්න. ඒ කියන්නේ අපි තුමු තද ගතියක් තේරෙනවා. බලන්න දැන් මේ තද ගතියට මොකද වෙන්නේ? ඒක කොහොමද පටන් ගන්නෙ? ඊළඟට ඒක පාදයේ කොතනටද වැඩියෙන් දැනෙන්නේ? මුළු පාදයටම දැනෙනවද? නැත්නම් මේ ඇඟිලි වලින් මොනවටද දැනෙන්නේ ඊළඟ මේක පාදයේ ඔසවද්දි මේකට මොකද වෙන්නේ කියලා අර ඒ තද ගතිය ගැන තව ටිකක් විස්තර හොයන්න බලන්න. ඊළඟට ඉඳගන්න ගියාම දැන් වාඩිනාට පස්සේ බලන්න එකපාර දැන් දැන් අසුබ භාවනාව කරන්න යන්නත් එපා බුද්ධානුස්සති කරන්න යන්නත් එපා මෛත්‍රියත් කරන්න ඕනේ නැහැ කෙලිම බලන්න පොඩ්ඩක් මේ නාසිකාග්‍රේ ප්‍රදේශ නිකන් හිත රඳවගෙන ඉන්නකොට පොඩ්ඩක් නිකන් Tamanට තේරෙනවද මේ හුස්ම රැල්ලක් එනවා. එහෙන් බලලම නැද්ද? එකපාරටම බලන්න ගිහිලම නැද්ද? එහෙම බලලම නැහැ සමහරවිට. පොඩ්ඩක් එහෙමත් බලන්න. ඒ බලද්දිත් මුකුත් දැනෙන්නේ බොහොම හිත සංසිඳලා තියෙනවා නම් කෙලින්ම කයේ මොනවා දේවල් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ කයේ දැන් මෙහෙම අත් දෙක තියන් ඉන්නකොට මේ වැදෙන තැනක් තේරෙනවනේ පොඩ්ඩක්. ඒ ටික බලන්න එහෙම ස්පර්ශ වෙන තැන් එහෙම බලලා තියෙනවද? ඒවනම් තදයි වගේ දැනෙනවා. දැනෙනවද? එහෙමනම් එතෙන්ට දාන්න. අපිට මේ කියන්නේ කෙලින්ම අතෙන්ට දාන්න පුළුවන් හිත දිහා බලන්න දාන්න පුළුවන්. මේකෙත් ටිකක් කරලා කළාම යමු අපි. මේ කියන්නේ පාද ස්පර්ශ වෙලා තියෙන තැන්, මේ කොට්ටේ ස්පර්ශ වෙලා තියෙන තැන්, අත් දෙක ස්පර්ශ වෙලා තියෙන තැන්, ඔය ස්පර්ශ වෙන ස්පර්ශ වෙලා තියෙන තැන් වලට හිත යොමු කරන්න. යොමු කරාම හිත විසිරෙනවද? එහෙමත් නැද්ද? නැහැ ස්වාමීනි. විසිරෙන්නේ නැතුව බලන් ඉන්න පුළුවන්ද? හරි. එහෙමනම් හොඳයි. එහෙමනම් ඒ හොඳට එතන තියෙන්නේ මොකද්ද දැන් කියලා බලාගෙන ඉන්න. ඒ කියන්නේ හොඳට මධ්‍යස්ථව බලාගෙන ඉන්න. හැබැයි මේ ටිකක් නිකන් අපි දැන් අර අන්වීක්ෂයකින් බලන්නේ ගාන්ට නිකන් ටියුන් කරලා බලන්නේ. අන්න වගේ හොඳට එතනියම් බලාගෙන ඉන්න. ඊට ආයි තව තැනකට දානවා. එතන හොඳට බලන් ඉන්නවා. තවත් තැනකට දානවා. එතන බලන් ඉන්නවා. මේ විදිහට පොඩ්ඩක් කය නිරීක්ෂණය කරන්න පටන් ගමු එහෙනම්. හොඳයි හොඳයි. පොඩ්ඩක් කල්ලා මට කියන්නකෝ විස්තර ටික. දරුවන් සර්. හොඳයි අපිට අද වෙන විශේෂ ප්‍රශ්න නැත්තම් අපි ඔත්තේ. හොඳයි දරුවන් සර්. ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට හැමදාම එක මට්ටමකට සමාධිය වැඩෙන්නේ නැහනේ. ඔව්. ස්වාමීන් වහන්සේ දිගින් දිගටම භවාංගයට සිත වැටෙනවා නම්. හ්ම්. සමාධිය නොකෙඩී ඒක කොහොම සීක්‍රම එතකොට භවංගය කියන එකෙන් අදහස් කළේ නිින්ද යනවද නැත්නම් මොකද්ද වෙන්නේ ඒ කියන්නේ ගොත් කිසිම දැනීමක් නැති ඔව් ආයි භවංගයෙන් හොදිනකොට හිටපු තැනම ඉන්නවා හරි දැන් මහත්යම් කරන විදිහ මට චුට්ටක් කියන ආනාපාන සතිය කරගෙන යනවා ආනාපාන සතිය කතේ කරගෙන යනවා ඊට පස්සේ ආනාපාන සතිය සංසිඳෙනවා එහෙම කිව්වොත් හරිද හොඳට සංසිඳෙනවා සංසිඳුණාට පස්සේ හිත බොහොම නිස්කලංකව තියෙනවා. එහෙම කිව්වොත් හරියද? සරලව ගත්තොත්. හොඳයි. ඊට පස්සේ ඔව්. ඊළඟට හොඳටම හොඳටම මේ මට පේන මට දැනෙන පටපිටාව ගොඩාක්ම සංවේදී වෙලා මේ සංසුන් වෙලා මේ ඊට පස්සේ සීතල මේ ඒ තත්ත්වයන් අත්දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේ එළියේද එළියේ හීතල තේරෙනවා කියන එකද ඔය කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් මේ කයේ යම් යම් තැන්වල ඕවා තේරෙන්න ගන්නවා හරි ඔව් එදත් සංඝාංශ මේ ඒ දැන් එක එක දැන් උදේ දවල් හවස කියන අවස්ථාවවලදී දැන් ඒ භාවනාව වැඩිගෙන යන එක එක ප්‍රමාණවලදී ඔව් සමාජලාට මේ දැන් උදේ එක මට්ටමකදී හවස තව මට්ටමකදී වගේ ඒක ඒක වර්ධන්නේ නැහැ. මට්ටමකදී වගේ භවංගෙට කියන්නේ කිසිම දෙයක් නොදන්නා තැනකට වැටිලා ආයි ආයේ හිටපු මට්ටමට හෝ තව සමහරට ඒට ඉහළ සමාධියකට යනවාද? ඔව්. වැටි වැටි වැටි වැටි තියෙනවා. එතකොට මට වෙන්නේ මට ඕන කරන විදිහට සමාධිය වර්ධනය කරගන්න එහෙම යන්න එපා. ඒ කියන්නේ අපි මෙතන දැන් විශේෂයෙන්ම විපස්සනාවෙන් බලාපොරොත්තු වෙන්නේ හිත <clears throat> තත්ත්වගත කිරීමක් නෙමෙයි. හිත නිදහස් කර ගැනීමකුයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි අපි තුමු සමත භාවනාවලදී අපි එක එක මට්ටම් වල හිත තත්ත්වගත කරනවා. අපි තුමු අපි දැන් ඍජුවම කියනවා ප්‍රථම ධානය කියලා. ඔන්න ඒකේ හිත පුරුදු කරනවා පුරුදු කරනවා පුරුදු කරනවා ඒක නෑ හිර වෙලා වගේ ඔන්න එතනම ඉන්නවා. ඔන්න තව එකක් ගැන තව එකක් හඳුන්ලා දෙනවා. ඔන්න ඒක ඒකම පුරුදු කරනවා පුරුදු කරනවා වශී කරනවා කියලා. ඒකෙන් නිකන් ඔන්න හිත නිකන් අර රෙජිස්ටර් වුණා කියලා කියනවා. ඒක තියෙන හොඳට තැම්පත් වුණා. එහෙම ස්වභාවයක් තියෙනවා. නමුත් විපස්සනාවේදී එහෙම දෙයක් නෙමෙයි යන්නේ. විපස්සනාවේ ඊට වඩා හාත්පසින්ම හිතේ කෙලෙස් වලින් හිත නිදහස් වෙවි. හිතේ තිබිච්ච ආතතියෙන් හිත නිදහස් වෙවි. හොඳට මේකේ තියෙන ත්‍රිලක්ෂණයේ වැටහි වැටහි. ඒ හරහා අරමුණු වල තියෙන අනිත්‍ය ස්වභාවය දැකගනිමින් දුක් ස්වභාවය දැකගනිමින් අනාත්ම ස්වභාවය දැකගනිමින් ඒ දැකගන්න දැකගන්න මේවා අයින් වෙනවා. ඒකයි බුදුහාමුදුරු කියන්නේ ඒ කියන්නේ මේ ඇත්තට සැටියෙන් තේරෙනවා නම් මේ අරමුණු වලින් අයින් වේ යුතුයි කියන එක නැත්නම් ඒ හරහා මේ අරමුණු වල නිබ්බිදාවක් පහළෙනවා කියන එක මේ අලුතෙන් ඇති කරගත යුතු දෙයක් නෙමෙයි. ඒක ඉබේ ඇති වෙනවා. එච්චරට මේක බොහොම ඒ කියන්නේ ක්‍රමානුකූලව වැඩෙන ධමයක් තියෙනවා. ඒකයි ඔය හරි ලස්සන සූත්‍රයක් තියෙනවා මේ චේතනාකරණීය සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ දසක නිපාතේ ඒකද බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අපිටම සිල්වත් කෙනෙක් ඉන්නවා. මේ සිල්වතාගේ හිත වික්ෂිප්ත භාවයෙන් තොර වෙනවා කියන එක ආයි එයා ප්‍රාර්ථනා කළ යුතු නැහැ. එයා බොහොම සිල්වත් නම් එයාගේ හිතේ වික්ෂිප්ත භාවයක් නැහැ. ඒ කියන්නේ වික්ෂිප්ත භාවයක් කියන්නේ එක එක වෙච්ච දේවල් ගැන පසුතැවෙන ස්වභාවයක් නැහැ. මොකද එයා සීලය සමාදන්ලා ඉන්නේ. සීලය බොහොම පිහිටලා ඉන්නේ. ඉතින් එයාට පසුතැවෙන දෙයක් නැහැ. මොකද එයා සිල්වත්. ඒක ඒ තරමට ස්වාභාවිකයි කියනවා. ඊළාට අර එයාට ඔන්න හිත සමාධි වෙනවා කියලා කියනවා. ඒ සමාධි වෙනවා කියන එක අලුතෙන් යා කළ යුතු නැහැ. ඒක ලස්සනට කරගෙන යනකොට අන්න ඒක ස්වාභාවිකවම සිද්ධ වෙනවා. ඊළාට තව තවදුරටත් කියනවා කෙනෙක් ඇත්ත ඇත්තටියෙන් දැක්කනම් ඒ දැකීම හරහා නිබ්බිදාව පහළෙනවා කියන එක විරාගය පහළෙනවා කියන එක මේ අලුතෙන් ඇති කරගත යුතු දෙයක් නෙමෙයි මේ ඇත්ත ඇත්තටියෙන් දැකීම හරහාම ඔන්න ඊළඟ පියවර හැටියට ඒක චිත්ත නියාමයක් වගේ. හරිම ලස්සනට මේක පෙළ ගැහෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අන්තිමට ලස්සන ප්‍රකාශයක් කරනවා ධම්මෝව ධම්මේ අபிසම්බේදී අபிසම්බේති අපාරා පාරං ගමනාය. මේ මේ ධර්මයෝම ධර්මයන් වෙතට එනවා කියනවා. මේක හරිය කියන්නේ විපස්සනාව යද්දි පුදුමාකාර මේක මේ හේතුඵල ධමයක් අනුව පෙළ ගැසෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ පැත්තට තමයි අපිට යන්න පුළුවන් නම් ඉඩක් දාන්න තියෙන්නේ නැතුව අපි අර අර වැදී ඔක්කොම හිර කර කර යන්න ගියාම හුඟා දුරට ඔව් මට අතුට දැන අවස්ථාවේදී ප්‍රශ්නක් තියෙනවනේ එතනට යන්න මට තේරුන්නේ මම කිව්වේ සාමාන්‍යතර හුස්ම ගැනීමේ අර ප්‍රශ්නයකට මුණ පානවනේ. අහහ. එතකොට දැන් මම විදර්ශනාව කරලම මරලම නැති නිසා මට ප්‍රශ්නේ මට අද දවසම උත්සාහ කළේ කොයි මට්ටමේදී මම මොකද අතෙන්ට දානවද කියන එක. විදර්ශනාවට හරවනවද? ඒක තමයි. ඔතෙන්දී ඔතෙන්දී හුඟා ගැඹුරට සමාධියක යන්න එපා. කියන්නේ අපි විශේෂයෙන්ම සමාධිය සෑහෙන සමබර කළ යුතුයි. විපස්සනාවට යද්දී සමාධිය නෙමෙයි ඉස්සර කරගන්නේ. විපස්සනාවට සතියයි ඉස්සර කරගන්නේ. දැන් සමත භාවනාවදී නම් අපිට කියන්න පුළුවන් සමාධිය ඉස්සරගත් ඉස්සර කරගත්ත ගමනක් තියෙන්නේ. නමුත් විපස්සනා භාවනාවදී සතියයි පෙරමුණ ගන්නෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියනවා බොජ්ජංග මට්ටම් වලට හිමිනකොට මේ අවස්ථාවක් තියෙනවා සමාධිය වැඩි යුතු. තව අවස්ථාවක් තියෙනවා සමාධිය නොවැඩිය යුතුත්. අපිට හිතෙන්නේ මේ සමාධිය අනිවාර්යෙන් හැමතිස්සෙම කළ යුතුයි කියලා. එහෙම එකක් නැහැ. අපි හිතමු සමාධියක්ම කෙනෙක් දිනු කරා කිරීම හරහා දන්නේම නැතුව කෙලෙස් ඔක්කොම නිකන් යටපත් වෙනවා. ඔක්කොම නිකන් කිඳා බැස්සා වගේ. හැබැයි ඔක්කොම යට තියෙනවා. ඉතින් අපි හරියට මුලා වෙනවා. ඒ නිසා දැන් මහත්ය සෑහන මේ ටිකක් හිතේ එකඟභාවයක් තියෙනවා නම් සමාධියක් එකඟභාවයක් තියෙනවා නම් අපි හිතමු මම මෙහෙම අහන්නම් ආනාපාන සතිය කරගෙන යනවා ආනාපාන සතිය කරගෙන ගියාට පස්සේ හොඳට හුස්ම රැල්ල තැම්පත් වුණාට පස්සේ හිත නිකන් නවත්තගෙන වගේ ඉන්න පුළුවන් නම් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ දැන් මෙතන ආස්වාසයක් කියලා තේරෙන්නේ නැහැ ප්‍රස්වාසයක් කියලා තේරෙන්නේ නැහැ හොඳට නිකන් නවත්තගෙන ඉන්න පුළුවන් ඔය தත්ත්වය ඇතිනේ දැන් හරි එහෙමනම් කයට දාන්න ඉන් එහා හුඟාක් මෙතන නතර කරගෙන අර කලින් කරපු එක එක මට්ටම් වලට මම අරකට යන්න ඕනේ මේකට යන්න ඕනේ කීකේ එහෙම යන්න එපා දැන්. ඊට මෙහයින් දාන්න. මොකද මෙතන අපි හුඟාක් එහාට ගිහිල්ලා ගන්න ගියොත් යන්න ක්‍රම තියෙනවා. හැබැයි මේ ඒක හසි සූක්ෂම වැඩි සමහරවිට. කියන්නේ කෙලින්ම නාම ධර්ම නිරීක්ෂණය කර කර අරවැයෙන් ලොකු සමාධියක ඉන්නවා. සමාධියෙන් එළියට එනවා. ඊළඟට ඒ දැනෙන දේවල් විපස්සනා කරන්න ඕනේ. ඒක සූක්ෂම වැඩි. ඊට ඊට මේ කය කයෙන් පටන් ගන්න කයෙන් පටන්ගෙන යන ගමනේ හරි ස්වාභාවික පෙළ ගැස්මක් තියෙනවා. ඒ නිසා එහෙම කරන්න. ඔව්. ඒ කියන්නේ හුඟාදුර සමාධියෙන් යන්න එපා. නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳට එකඟ වුණා. එකුණ ගමන් ටක් ගාලා කයට දාන්න. කය දැනෙන දෙයකට දාලා කියන්නේ මෙතනත් පුහුණු විය යුතුයි. ඒකයි. දැන් මේ මේ ක්‍රමයේ يعني මේ කයේ තියෙන දේවල් හොඳට බලබලා යෑමත් සෑහෙන පුහුණු වේ යුතුයි. ඒකත් කාලයක් ගත වෙනවා. ඒක ඒක කරගන්න උත්සාහ කරා නම් මේක හොඳට බලබලා යෑමෙදි තව සමාධි මට්ටම් තියෙනවා. ඒ නිසා ඒවා තව පැති. ඒවත් පොඩ්ඩක් අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා මෙතනින් එකඟ කරගත්තා. එකඟ කරගත්තාට පස්සේ මේ දැනෙන දෙයක් මොන හරි තියෙනවා නම් එතනට හොඳට දාලා සමීප වෙලා බලාගෙන ඉන්නවා. තව තැනක දැනෙන්න යනවා ඊට වඩා. අන්න එතන දිහා බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ කරලා බලන්න. ස්වාමිනේ ස්වාමීන් වහන්සේ ආරම්භයේදී මේ සිතුවිලි අபிසංකරණය නොකරන ක්‍රියාවලියෙන් සමාධිගත කිරීම වඩා හොඳද ආනාපාන සතියෙන් ඒ කියන්නේ එන සිතුවිලි ඔහේ යන්න දීමෙන් කියන එක අදහස් කළේ නෑ ස්වාමීන් වහන්සේ ඔය ආකාර දෙකටම වඩලා තියෙන සමාධිය ඔව් නෑ ආනාපාන සතියෙන් යන්න ඒ ඒ ඇති ඒ ඇති මොකද ආනාපාන සතියෙන් ලස්සන්ට හිත ඒකාග්‍ර කළා නිකන් නාභිගත කළා වගේ දෙනවනේ ඒක වැදගත් අර මම කියපු නිරීක්ෂණයට. හොඳයි. සයින්වන්සේ මේ මම ආනාපාන සතිය කරගෙන යනකොට ඔව් ධාතු ලක්ෂණ වලට වැටෙනවා. ඔව්. මුල් කාලේදී ඒක මට ධාතු ලක්ෂණ ඇතුළත තේරුනේ නැහැ. ඒක දිහා විතර බලන් හිටියා. පස්සේ මට වැඩිපුරම වායෝ ධාතුව කියලා තේරුණා. ඊට පස්සේ වායෝ ධාතුවට සම්බන්ධ වෙලා තේජෝ ධාතුවත් මේකට එකතුයි කියන එකත් වැටහුණා. ඔව්. ඊයේ භාවනා කරනකොට සාමිනවංශ වායෝ ධාතුවේ ගති ලක්ෂණයන්, ඒ කියන්නේ මේ මෑතදී ඇති වූ කුණාටු වැස්ස නිසා මං අවත් පරිසරය බලන් ඉන්නකොට වායෝ ධාතුවෙන් ගස් රැල් ඇඹරෙන හැටි, උස් පාත් වෙන හැටි, ආදී දේවල් මං දැක්කා. ඒ වගේ මගේ කය තුලත් අර වායෝ ධාතුව මගින් උස්පාත් වන බව ඇදගෙන යන ගති කැරකෙවෙන ගති වගේ තේරුණා මට. ඒ වගේ තේරුම් යාමේ වරදක් නෑ නෑ. ඒ කියන්නේ ඒක ස්වාභාවික වෙනවා නම් කිසි වරදක් නෑ. එතකොට ඒ වගේම ඒ වායෝ ධාත් මට එතකොට නිකන් හිතුණා මේ බාහිරව තියෙන වායෝ ධාතුවත් ඒ ධාතු ලක්ෂණත් අභ්‍යන්තරී ශරීරයේ තියෙන වායෝ ධාතු වලත් වෙනසක් කිසිම වෙනසක් නැහැ. <laughs> ඒක බුදුහාඳුරුවම කියනවා. <laughs> ඔය මේ අර මං මං තනියෙන් ඊයේත් මතක් කරාද කොහෙද මහා රාහුලෝවාද සූත්‍රය කියලා බලන්න ඕනනම් ගිහිල්ලා මේ මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ අජ්ජත්තිකා පටවි දහති යාච අජ්ජත්තිකා පටවි දහතු යාච බාහිරා පටවි දහතු පටවි දහතු රේවේස මේ එකම පටවි දහතුමයි කියලා කියනවා ඒක ඒක තමයි මේ ධාතු මනසිකාරය තරහා හරහා අපිට තේරෙන්න ගන්නෙ. මේක නිකන් අපි අර අපේ ඇතුලේ තියෙන ටික ලොකු කරගෙන අපේ මමත්වයක් හදාගත්තට මෙතන තියෙන තිකම් පටවි ධාතුවමයි එළිය තියෙන තිකම් පටවි ධාතුවමයි. ඔව් ඒක තේරෙන්න තේරෙන්න අපේ හිතේ අර දැඩිව ග්‍රහණය කරගත්ත ස්වභාවය මගේ හැරෙනවා. එහෙමයි. ඔව්. ඒ වගේම මට ඒ වෙලාවේ තවත් සිතිවිල්ලක් ආවා දැන් සඳහන් කරලා තියෙන ඕනේ අර සතර මහා ධාතුන් සර්පය හතර දෙනෙක් වගේ අපිට විපත්ති කරයි කියන. ඒ වගේ මට තේරෙනවා සමහර අවස්ථාවකදී මේ සතර මහා ධාතුන්ගෙන් අපිට පෙන්වන ලක්ෂණ අපේ භාවනාවට බොහෝ දුර යන්න <laughs> උදව් කරන ගතියකුත් මේ සර්පෙන්ගෙ තියෙනවා. ඒ වගේම සවින්හන්සේ අර ඒ ධාතු ලක්ෂණ මෙනෙහි වෙනකොට තේරුම් ගියා මේ ශරීරය තුල තියෙන්නේ සතෙක් පුද්ගලෙක් මොකුත් නැහැ මං කරන දේකුත් නෙවෙයි ධාතු වල ලක්ෂණ මේ තරම් නැගී සිටින්න තරම් ශක්තියක් ශරීරයේ ධාතු වලට තියෙනවද වගේ ඇඟීමකුත් තාමට ඇති වුණා. ඔව්. ඒ විදිහට අශිති විදි ආව කියන ප්‍රශ්නයක්. ඒක වර්ධන්නේ ඕක يعني මනස ඒ ඔස්සේ දිගට යන්න එපා. මේ මේක දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අර ඒවා දැන් අපි බලාගෙන ඉන්නකොට බොහොම වැටහීමක් එනවා. හරි ඒක ඒක පිළිගත්තා. නැවතත් නැවතත් බොහොම සාවධානව හිත විසිරෝ ගන්නේ නැතුව හිත සිතුවිලි වලින් පුරව ගන්න නැතුව නැවතත් අර කරගෙන හිටිය වැඩේටම මාරු වෙනවා. එහෙම යනකොට ඔය ඒ කියන්නේ ඒ ක්‍රමේ නම් අපි කරගෙන යන්නේ ඔය වගේ වැටහීම් එන්න පටන් ගන්නවා. කිසි වරදක් නැහැ. හොඳයි. හොඳයි. එහෙනම් අපිට අද දැන් සයන කාලයක් අදත් අපි සාකච්ඡා කළා. ඉතින් අදත් අපි මේ විදිහට එකතු වෙලා මේ ධර්ම සාකච්ඡාව පැවැත්වීමෙන් ඒ වගේම මේ පින්වතුන් දවස පුරාම සීලයක පිළිහිටලා සක්මන් භාවනාවේදීමෙන් පරයන්ක භාවනාවේදීමෙන් සීලය හොඳින් ආරක්ෂා කිරීමෙන් අපි රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා සියලු පින් කැමති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපිටත් මේ කරගෙන යන භවනා කටයුතු සාර්ථකව කරගෙන යන්න මේ අපි අද දිනේ රැස් කරගත්තා වූ කුසල් ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.